යන විස්තරය සත්‍ය සංස්කාරය. අත් වශයෙන්ම මේ දුක් වල ඇතිවන ආකාරය දුක්ඛ සමුදය සත්‍ය විස්තර කිරීමක් පටිච්ච සමුප්පාදය තුළින් සිදුවන්නේ. ඒ එක් අතකින් අනෙක් අතට අපගේ මේ සංසාර ගමනේ දුක්ඛ සමුදය නතර කරලා අමා මහ නිවන සැනසෙන ආකාරයේ දක්වන්නේ පටිච්ච සමුප්පාදයේ ප්‍රතිලෝම වශයෙන් දැක්වීමේදී ඒදී නිරෝධ ශක්තිය අපට පෙන්වා දෙනවා. එතකොට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඊටාම ගැඹුරයි ඊටාම ගැඹුරුයි. උකට ඥානන වහන්සේ දවසක් ආනන්ද මහානාන්ද ස්වාමීන් වහන්සේට වදාළා ගම්භීරෝචායන් නානන්දෝ පටිච්ච සමුප්පාදෝ ගම්භීරෝ අවභාසෝච්ච ඒකස්ස ආනන්ද ධම්මස්ස අනුභෝධ අක්ෂි වේදා ඊවමයන් සඳහා සංඛාතුලක දාසා බුලා භූත දාසා මූත බම්මක භූතා අපායන් බුද්ධකෙන් සංසාරං නාසිවත්ති කියලා. ඒකෙන් අදහස් කරන්නේ ගම්භීරෝචායන් ආනන්දේ පටිච්ච සමුප්පාදෝ ආනන්දය මේ ගම් පටිච්ච සමුප්පාදේ ධර්මයේ තාමත්ම ගැඹුරුයි. ගම්භීර ගම්බීර අවබෝධයේ ගැඹුරු විචිතමයි තෙමන්නේ තෙමන්නේ අවබෝධ වන්නේ ඒකත් ආනන්ද ධම්මස්සනන ගෝදා අත්පති වේදා ඒ ගම්බීරෝ පටිච්ච සම්පාදය අනුබෝධා අත්පති වේදා අවබෝධ නුකලමිතා ප්‍රත්‍යක්ෂ කරන නුකලමිතා ඒකමයන් පජාමේ සත්ත්ව ලෝකයා මේ සංස්කෘතියේ තිබෙන සත්‍යය සංසාර කුලක දාසා හරියට මේ පැටලිච්ච නූල් බෝලයක් වගේ අවුජාලාවට සංස්කාර අවුජාලාව පැටලිලා නරින් සමගාලී පැටලී සිටින්නාසේ මේ සංස්කාර තුන දඟලිනු අපායන් දුක්ඛෙන් සංසාරං නාතිවත්තේ මේ සංසාරයෙන් මේ අපාය දුක්ඛේ සහිත සංසාරේ ඉක්මවා යන නිසය මේ මාතේ දුක එතකොට මේ පටිච්ච සම්පදාය ධර්මයේ ඊටම ගැඹුරු ගැඹුරු වශයෙන්ම තේනවා ඒ පටිච්ච සම්පදාය ධර්මයන් අවබෝධ නොකළ නිසාම අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ කර්මය බඳන්නාකම නිසාම මේ සත්‍ය මේ සංස්කාර ගමනේ නැවත නැවත නිබස්න වෙමින් ඉතිලිමුන් මේ දුක අනුභව කරනවා කියන එකයි ඒකේ තීරණය එවැනි ගැඹුරු ධර්මයක අවබෝධයක් ඇත්ත වශයෙන්ම නිවන් ලබන්නට උත්සාහ කරන කාටෝ පිළිම ඉතාමත්ම අවශ්‍යයි. හොඳයි අපි පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඉතා සරල කරුණු කීපයක් පමණක් අපි ඉදිරිපත් කරනවා. මොකද මේ ගැඹුරු කරුණු ඉදිරිපත් කිරීම ප්‍රයෝජනවත් වන්නේ නැහැ සමටම තේරෙන්නේ නැති නිසා. දැන් කල්පනා කරන්න මේ තුන්වත් අය අප උපදින දවසේ ඉඳලා මේ මොහොත දක්වාම කුලිතරන්න දුකක් අපි මුන්නද කියලා. උපදින අඳාන මහා දුකකින් ඊට පස්සේ ඉදිරිච්ච මොහොතේ සිටන් මේ මොහොත දක්වාම විස්කාකාර දුක් දුක් අපි විඳිනුනේ ගමන් කරන්නේ. වෙලාවකට කායික දුක් ලැබෙනවා, තවත් වේලාවකට ශාරීරික දුක් ලැබෙනවා. සියම ලක්ෂණයෙන් ප්‍රිය පුද්ගලයන්ගෙන් ඈත්ීමේ දුක තවලාවක් ලැබෙනවා. අප්‍රිය පුද්ගලයන් ඇසුරු කිරීමේ අප්‍රිය දේවල් ලැබීමේ දුක තවත් අතකින් ලැබෙනවා. සෝබදුක් ලැබෙනවා. මේ සාසාර ඇනින් දැනුම් වෙන දේවල් වලට අප ගොදුරු වෙනවා. කායික දුක් ලැබෙනවා, මානසික දුක් ලැබෙනවා. මේ දුක නැහැ කියලා කෙනෙකුට කවදාවත් කියන්නට බෑ ඒකේ කාන්ත සත්‍යයක් ඒකාන්තම දුක්ඛ සත්‍යයයි එතකොට නැවත නැවත අපි මේ විදිහට දුක් අනුභව කරලා යනකොට අපිට ඒකාන්තයෙන්ම ජරා දුක එනවාමයි ව්‍යාධි දුක එනවාමයි මරණ දුක එනවාමයි මේ තරම් දුක් ගොඩක් අපට ඉදිරියේ එන්නටත් තියෙනවා තවත් දැන් විඳලා තිබෙනවා මේ දුක් වල ඇති වෙන දැන් කල්පනා කරන්නට අපි ඉස්සෙල්ලා මේ ලෝකෙට මේ ජීවිතයට මේ ජීවිතයේදී උපදින්නේ නැත්නම් මේ දුක අපට තියනවාද මේ දුක අපට ඇති වෙන්නේ නැහැ අපි උපදින්නේ නැත්නම් අපි උපදින නිසාම මේ දුක අපට විඳින්නට සිදුවලා තියෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ නිමේතසෝ තීවලක්ෂ දුක්ඛ සංගත සමුදයෝ හෝති කියලා. මේ ජාති නිසාම ජරා දුකේනවා ව්‍යාධි දුකේනවා ශෝක කරන ඒවා විලාප කරන ඒවා කායික දුක් මානසික දුක් ආදී අනන්ත ප්‍රමාණ මේ දුක් කන්දරව මේ දුක් බල මේ දුක් පරිදේ නැවත නැවත තියෙනවා. මේක කාටත්ෝදිනි මේ දුක කුණේ කුමක් නිසාද අප උපදින නිසා ධාතිපක්ෂය ධාතිය නිසා ඒක කාටත් දැන අවබෝධ වෙන්නට ඕන එතකොට මේ ධාතිය කියන්නේ කුමක්ද ජාතිය කියන්නේ ඉස්සල්ලාම අප මේ මිනිස්සෙක් වශයෙන් කතා කරනවා නම් මනුස්සකේ පළමුවම දිනෝ අවස්ථාවේ මෞර්තිකෙන් එළියට ආපු අවස්ථාව මුලින් මෞර්තිකට ඉස්සල්ලාම පිළිසිඳගත් අවස්ථාව සමහර විට මම දන්නේ නැහැ මාසයක් දෙකක් යනකම් සමාජයේ කුසතේ දරුවෝ පිළිසිඳු නැද කියලා. අර පිළිසිඳුනත් අවස්ථාවයි ජාතිය කියන්නේ. එතකොට දැන් කල්පනා කරන්න මෙතන වැඩි හිටියව සම්බන්ධෙක් නැති තින්නේ අර ඉස්සල්ලා මෞර්තිකට පිළිසිඳගත්තේ ඵල රූපේ සහිත ඒ චිත ඇතිවෙන්නේ ඇති වුණාට පසුව යම් කෙනෙක් කවර ආකාරයක හේතුවක් නිසා හෝ දක්ෂා කිරීමක් කළා නැත්නම් ඒලා ඒ ඵල රූප අවස්ථාවේදී විනාශ වී යන දෙයක් සිද්ධ වුණා කියේ. එහෙම වුණානම් ඒ ඇති යම් යගේ කර්ම සහ සිත පවතිනවාද? කාය සිත කාය ඇති රැඳිනවද සිත රැඳිනවද කාය රැඳින්නේ නැහැ සිත රැඳින්නේ නැහැ එතකොට කාය සහ සිත වැඩි වෙදී පැවතුනේ කුමක් නිසාද අර ප්‍රතිසන්දියේ ගුණ මේ ලෝකයේ ඉස්සල්ලාම පහළ වෙච්චි සිත පැවතුණු නිසා දැන් ඒක ඇදිගෙන්න තෝනා අපේ ඉස්සල්ලාම කුසේ හිතක් පහළ වෙච්ච නිසා එතකොට අපිට මේ අසක් සනන්නාසයක් මේ ශරීරයක් කිසි දෙයක් නැහැ. කලොඩ රූපේ කියන්නේ සාතුන් රූපයක්. ඒක පොත්වල කියන්නේ මේ අසුලොම්මක වත්තෙල් බින්දුවක් ඔබලා ඒක උඩට ගත්තොත් ඒ අසුලොම අපේ කුඩු ලෝමයක් අඩ තියෙන පෙර බින්දුවක් වගේ කුඩා දෙයක් කියලා කොහොමවත් මේ අවස්ථාව සිඳලා නැති කරලා දැම්මනම් ඊට පස්ව ඒ නිසා ඇති වෙන රූපබදෝ නාමබද ඇතිවන්නේ නැහැ ඒකෙන් අපට කියනවා ප්‍රතිසංගිය ගුණ දෙන්න සිත නිසා මේ නාම රූප ලැබුණේ කියලා එතකොට එතන කතා කරන්නේ කුමද්ද බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා විඥාන පත්‍ය නාම රූපං කියලා. මේක කාටද දැන් පැහැදිලි වෙන්න ඕන ඒකම සරල කරුණක්. ගැඹුරු ධර්මයක් නිසා සරල වශයෙන් අවබෝධ කරගන්න ඒ සරල දැනුමව ප්‍රමාණවත් වීමයි අපට අවශ්‍ය නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට. එතකොට ඒ ප්‍රතිසන්දියේ ගුණ දුන්න විඥානය නිසා නාම රූප ඇති වුණා. මොනවද නාම කියන්නේ මොනවද රූප කියන්නේ? ඉස්ලාම ප්‍රතිසන්දියේ ගුණ දුන්න සුඛ ඇති වුණා. ඒ සිත ඇති වෙනකොටම ඒ භවයට ආශා කරන සිත නැවත නැවත සිත් පරම්පරාවක් ඒකට අනුකූලව ඇති ඇති නැති නැති යනවා. අර පසුව ඇති වෙන ඔක්කොම සිත් පරම්පරාව ඇතිවන්නේ කුමක් නිසාද? අර මුලින්ම ඇති වූ ප්‍රතිසන්දිය දෙන දුන මේ ලෝකයේ ඉස්සල්ලාම පහළ වුණු ප්‍රතිසන්දි විඥානයේ නිසා අපි ඒකට භාණ්ඩ සුඛ කියලා දැන් ප්‍රකාශ කරනවා මෙතන සුඛ. එතකොට මේ භාණ්ඩ සුඛේ පැවැත්ම නිසාම පසුව ඇතිවන සිත් පරම්පරාව ඇති ඇති නැති නැති යනවා. අර භාණ්ඩ සුඛය කියනකොටම ආසන්නව කියවා කලව රූපී කියන්නේ සාසුළු රූපයක්. ඒ රූපය මව ගන්නා ආහාර හා දිනක් හේතුන් නිසා ක්‍රමයෙන් වැඩින්නට පටන් ගන්නවා. හරියට මේ ඉස්සරහින් තියෙන පොල් ගහක පොල් මල තියෙන බුද්ධිකාරලා ඒකේ මන්ද මඩේකුත් නෑ, කටුවකුත් නෑ, වතුරක් නෑ, පොල් මෙල්ලකුත් නෑ, මොකක්වත් නෑ උස්සල්ලම. පසුව ඉන්ද ඉන්ද ක්‍රමයෙන් අර කලින් නොතිබිච්චි පොල් කටුව හැදෙනවා, පොල් වතුර හැදෙනවා, පොල් මඩ හැදෙනවා, පොල් මෙල්ල හැදෙනවා, අන්න ඒ වගේ අපේ ජීවිතේ පටන් ගන්නකොටම මොහොතස පිරිසිදු ගන්නකොටම තිබුණේ නැති මේ අර කල රූප අවස්ථාවේ තිබුණේ නැති රූප කොටස් ක්‍රමයෙන් ලැබෙන්නට පටන් ගන්නවා. එතකොට මේ දීගඳුරු කාරණාවක් ඉවල දේශනාවේ සඳහන් වෙනවා දුඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥාන කියලා. ඒ කියන්නේ අර ඉස්ලාම් හටගත් සිත නිසා නාම රූප පරම්පරාව අර මම විස්තර කළ ආකාරයට ඇති වෙනවා. අර ඉස්ලාම් හටගත් සිත නිසා පසුව පසුව ඔපින සිත් හටගන්නවා. ඉස්ලාම් හටගත් සිසම්පේ සිත නිසා ඒකට අනුකූලව ඒ කර්ම ශක්තියට අනුකූලව අපේ ශරීරය වැඩෙනවා. එතකොට විඥාන පත්‍යා නාම විඥාන පත්‍ය රූපං විඥාන පත්‍ය නාම රූපං විඥානේ උසාති ප්‍රේතුනා ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානේසා ප්‍රතිසන්දි විඥානේසා මේ රූප කොටස් වෙනත වෙනත බෙදෙනවා ඒ දෙකම එකට අල්ලලා අපි කතා කරනකොට මේ ප්‍රතිසන්දි විඥානේ නිසා මේ නාම රූප දෙකම ඇති වෙනවා මේකත් පැහැදිලි කාරණාවක්. එතකොට විඥානය නිසා නාම රූප ඇති වෙනවා. ඒකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප පත්‍ය විඥානං. මේ විඥානය පවතින්නේ නාම රූප දෙක නිසායි කියලා. එකක් පැතුනේ පිටින් කතාවක්. ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප ඇති වෙන අය නාම රූප නිසා ප්‍රතිසන්දි විඥානය පවතිනවා කියන එක. ඒක උපමාවකින් විස්තර කළා. මේ දෙකක් එකට හේතු කරලා හිතවලා කියනකොට එක දිනක් නිසා අනිත් දිනය පවතිනවා. අනිත් දිනය නිසා ඊට අනිත් පැත්තේ පදනම් කියන නිය කියපු. ඒ කියන්නේ අනිත් දිනය පවතිනවා. එකක් අනිකට හේතු වෙනවා. මේකට කියන්නේ අන්‍යමඤ්ඤ පස්සේ කියලා ඒ වචනය මතක වුණාට කමක් නැහැ. එකිනෙකට හේතු වෙන උපකාර වර්ණ දෙකම පවතිනවා. අර දෙක එකට හේතු කරලා පිටවලා තියෙනවා වගේ. මෙන්න මේ වගේ ඉස්ලාම හැටියට ප්‍රතිසංවිසිත අර පසුව ඇති වෙන නාම රූප නිසා පවතිනවා සතු ඇති වෙන නාම රූප ඉස්සල්ලා ඇති ප්‍රතිසංවේෂක නිසා ඇති වෙනවා මේක බුදු පියාණන් වහන්සේ පැහැදිලිව වදාළා විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය විඥානං කියලා. දැන් මේ අයට පින්වන්සේ පින්වන්නට ඕනේ මේ ප්‍රතිපදිත සංස්කාරයේ කියන්නේ වෙන කිසිවක් නෙවෙයි අපේ සංස්කාර ගමන පවතින ආකාරයයි මේ විස්තර වන්නේ හේතුඵල දෙකක් කියන එක අවබෝධ වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ දේශනා බොහෝ ආකාරයෙන් මෙච්චිත දේශනා කළා. එකම ආකාරයකින් මේ සෑම අවස්ථාවකදීම වගේ දේශනා කළේ ඉති ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්සු පාදා ඉදන් උප්පජ්ජති ඉති ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්සු නිරෝධා ඉදන් නිරුද්ධති යතිදං අවිද්‍යා පත්‍ය සංඛාරා ආදී වශයෙන් අර කාටත් පුදුදු පටිච්ච සමුප්පාද පාඨය. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඉති ඉමස්මියන් සති ඉදන් හෝති මෙන්න මේ හේතුව තිබෙන නිසා මේ ප්‍රතිඵලය තියෙනවා. මේ හේතුව තිබේ නම් මේ ප්‍රතිඵලයේ තියෙනවා ඉතිමස්මියන් සති මේ හේතුව තිබෙනකොට ඉදන් හෝති මේ ඵලය තිබෙනවා. ඉතිරිමත් නැසෙක පාදා ඉදම් උප්පජ්ජති. මේ හේතුව ඇති වෙනකොට මේ ඵලෙ උපදිනවා. ඒක සරල කාරණාවක්. ඉතිරිමත් නැසෙක දන්න හොති මේ හේතුව නැතිවම මේ ඵලේ නැති වෙනවා විමර්ශ නිරෝධා මේ ඵලේ නිරුද්ධ වීම හේතු නිරුද්ධ වීම නම් නිරුද්ධ තීලං නිරුද්ධ තී මේ ඵලේ නැති වෙනවා මේ හේතුඵල දෙකක් මේ ගැන කතාව මේකෙන් මේක හතුනවා මේ හේතුව නැති වෙනකොට මේක නැති වෙනවායි කියලා. දැන් අපි මොනින් පටන් ගත්තේ නැව කුෂින ප්‍රතිමක් කියන මේ මහා දුක්ඛ ස්කන්ධයේ ප්‍රතිඵලය. මේ ප්‍රතිඵලයේ ඇතිුනේ කුමක් නිසාද? අපට අප ඉස්ලාම මේ මෞපසේක පිහිටු පිහිටු ගන්න ප්‍රතිසන්දී විඥානය ඇති වූ නිසා. මේ මහා දුක්ඛ සංදේ පවතින ඒ ආකාරයට. එතකොට මේ විඥානයේ කියන්නේ නිසා ඒ හේතුව නිසා අපට මේ පසු ඇතිවෙච්ච නාම රූප සංතතිය ඇති වුණා. ඒකයි කියන්නේ දක්වා දැන් මේ නාම රූප දෙක මේ විදිහට වැඩි වෙන යනකොට කලින් නොතිබිච්ච අපගේ ශරීරයේ තුලම කුසේදී හටගන්න කොට නොවන. ආපදිනකට පහළ වූ ඇහැ ඇති වෙනවා, කන ඇති වෙනවා, නාසය, දිව, ශරීරයේ අත්පය ඔක්කොම ඇති වෙනකොට පටන් ගන්නවා. දැන් කල්පනා කරන්න අර කලින් තිබ්බ නාම රූප අවස්ථාව, කලින් රූප අවස්ථාවට සංකප්පය හරි කෙනෙකු විනාශ කළා. අවර ආකාරයකින් හෝ අර පසුව ඇති වෙන අශකනාශයේදී ශරීරයේ අත්පා ඇතිවන්නේ නැහැ. ඒ වැටෙන්න හේතුවක් නැහැ. ඒක වැඩුන්නේ නැහැ. ඒක නිසා අර නාම රූප අර විදිහට ඉස්ලාම මෞකසේක හටගත් විඥානයේ නිසා ඇති වුණා මේ නාම රූප ටික ඇතිවෙදී ඇතිවෙන යනකොට මේ අසකනාසිය දිව ශරීරයේ මනස කියන සලායතන ආයතන හයක් තියෙනවා. නාම රූප පත්‍ය සලායතන නාම රූප නිසා මේ ආයතන හයක් තියෙනවා. ච ආයතන කියන එකයි සලායතන කියලා කියන්නේ. මොනවාද ආයතන හත ඇසට තියෙනවා සක්කායතනය කනට තියෙනවා නා ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය සක්කායතන සෝකායතන ගානායතන ජීවායතන කායායතන මනායතන කියන ඔය පොත්වල සඳහන් වෙන කරුණු එතකොට දැන් අපි ටිකක් ගැඹුරින් හිතලා බලන්න ඇහැ කියන්නේ මොකද්ද මේ අපිට පේන මේ සෞන්දර්යය නෙවෙයි ඔහු ඒ තුනීමක් ගෙන දෙන සම්පිසි ශක්ති විශේෂයක් ප්‍රවිච්චිතනක් තියෙනවා ඒකයි සක්කායතන කියන්නේ කන කියන්නේ මේ අපට පේන පිටට තියෙන කනේ රූපේ නෙවෙයි ශබ්දේ තේරුම් ගැනීමට ශබ්දේ දැනගැනීමට හැකිවන ස්ථානයක් සංගෝරේ කුල සම්බෙලේ ළඟ තිබෙනවා අන්න ඒකයි සෝතප්ප සාද කියන කොට කියන්නේ නාශත් එහෙමයි එතකොට ඇහැ කියන්නේ කුමක්ද? දැන් අපි කතා කරන්නේ නාම රූප පත්‍ය සලආයතන කියන එක හොඳට පැහැදිලිව මතක තබාගෙන සමාධියෙන් යුතුව අසන්න සමාධියෙන් යුතුව ඇති නැත්නම් මේ ධර්මයේ අවුල්දියුල් බවට පත් වෙනවා. මේකේ වරදක් හෝ ධර්මයේ වරදක් නිසා නෙවෙයි සම්මත සමාධියේ මානසික කියන අවුල්සහගත තත්ත්වය නිසා ඒක නිසා දැන් කල්පනා කරන්න නාම රූප පත්‍ය සලආයතන නාම රූප නිසා මේ ආයතන හය ඇති වුණා මොනවද ඇහැ කන නාසය දිව ශරීරය මනස ඇහැ කියන්නේ කුමක්ද රූපයක් කන කියන්නේ කුමක්ද රූපයක් නාසය කියන්නේ රූපයක් දිව කියන්නේ රූපයක් ශරීරය කියන්නේ රූපයක් සක්කායතන, සෝතායතන, ගානායතන, දිවායතන, කායායතන කියන්නේ ඔක්කොම සියල්ලම රූප. මනායතන කියන්නේ සිත. එතකොට එතන කතා කරන්නේ මොකද්ද? අර ඇකනාති ශරීරයේ මා දිව ශරීරයේ කියන කොටස් පහම රූප මනායතන කියන්නේ නාම එතන කියන්නේ නාම රූප අපි කතා කරන්නේ නාම රූප පත්‍ය සලආයතන ඒක නෙමෙයි කියන්නේ නැවත නාම රූප පත්‍ය නාම රූපං කියලා කියන්නේ සුඛාද මන්දන්නේ සලආයතන කියන්නේ පැත්තවසින්ම නාම සහ රූප නාම රූප නිසා සලආයතන ඇති වෙනවා කියන්නේ නාම රූප නිසා නාම රූප ඇති වෙනවා කියන එකයි මේ සංසාරයේ පැවැත්ම කියන්නේ නාම රූප පරම්පරාව ඇති ඇති නැති නැති යන ආකාරයයි. ඒක මෙන්න මේ කතාව නිසා නාම රූප පත්‍ය සලආයතනන් කියන්නේ නාම රූප පත්‍ය නාම රූපන් කියන කතාවයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ සමහර තැන්වලදී බදාලා විශේෂයෙන්ම දීඝනිකායේ මහා විධාන සූත්‍රයේ වෙන සූත්‍රවල නාම රූපත්‍ය සලආයතන කියන්නේ නැතුව නාම රූපත්‍ය සාක්ෂෝ කියනවා. සමහර තැන්වල වදාලා නාම රූපත්‍ය සලආයතන සලආයතන පත්‍ය සාක්ෂෝ කියලා. දෙකම එකයි වෙනසක් කිසිම එකක් නැහැ. එතකොට දැන් අපි කතා කරගෙන ආවේ මේ නැවත නැවත සිහිපත් කරන පිටියෙන් පිටියෙන් වේතුන් අත්හැර මේ ධර්මයේ ශුන්‍යම වූ අවබෝධය වේවා යන කරුණාසිත කියන නිසයි. මේ තරම් විශාල දුක්ඛ ස්කන්ධයක් ගෙනදෙන මේ ශරීරයේ තවතුනේ අප ඉස්සල්ලාම උපදිච්ච නිසා ප්‍රතිසංවේ විඥානයේ ගෙන දුන්නේ නිසා ඒ විඥානයේ නිසා කලින් නොතිබිච්ච නාම රූප ඇති වුණා. ඊ නාම රූප නිසා අසතන ආදී ආයතන ඇති වුණා. මේ ආයතන කියන්නේ නාම රූප නාම රූප නිසා නාම රූප ඇති වුණා. ඒක නිසා ඊට පසුව නාම රූප පත්‍ය පස්සු සලආයතන පත්‍ය පස්සු දෙකම එකයි. ඒ දෙවිදියටම බුදු පියාණන් වහන්සේ වදාළා කියනවා. දැන් අපි බලමු පස්සේ කියන්නේ මොකක්ද කියලා. පස්සේ කියන්නේ හැපීම නමුත් මේ අපි මේසේක අසත්‍ය බලාපොරොත්තු හැදෙනවා කය යම් දීකට ගෑවුනාම හැදෙනවා වගේ හැපීමක් නෙවෙයි ඒක වඩා සියු ඒක දැනෙන සිතක් තියෙනවා කනද ශබ්දයක් ඇසෙනහම ඒක දැනෙන සිතක් ඇති වෙනවා නාසයට ගඳක් දැනෙනාම ඒක දැනෙන සිතක් ඇති වෙනවා ඒ වගේම දිවට සසක් දැනෙනත් කයට යම් ක්‍රියක් දැනුණත් මනසට යම් කිසි දෙයක් දැනුණත් ඒ දැනෙන සිත් පරම්පරාවක් ඇති වෙනවා. මේක කියන්නේ ඇහැයි රූපයයි ගැටීම නිසා එහි පහළ වෙන සිත් ඇති වුණා. ඔන්න ඔය තුනටම පස්සේ කියලා කියනවා. අපනිතර ප්‍රකාශ කරලා තියෙනවා චක්කුන් පටිච්ච රූපේක උප්පජ්ජති චක්කු විඥානං සින්නම් සම්මුති පස්සෝ අසත් රූපයක් නිසා චක්කු විඥානය පහළ වෙනවාය ඒකනේ එකතුවට පස්සේ කියනවායි කියලා. එතකොට මේ සින්වත් අය සලකන්න තේරුම් ගන්න ඉන්ද්‍රියම් වලට අසතන නාසය ආදී ඉන්ද්‍රියම් වලට අරමුණු හමුණාට පසුව ඒ අරමුණු තුළින් දැනීමක් ඇතිවීම ඇති වෙනවා අන්න ඒ අරමුණු ඉන්ද්‍රියයි දැනීමයි කියන තුනම එකට එකතු කරලා කතා කරනකොට අප කතා කරනවා අප කියනවා පස්සය කියලා. ඒක තේරුම් ගන්නට ඕන. එතකොට දැන් අපි කතා කරේ නාම රූප පත්‍ය පස්සෝ කියලා දැන් හිතන්නේ උත්පත්තියම අන්ධ මිනිහෙක් ඉන්නවා නමුත් අර හිත තියෙනවා ඔහුට රූප බලලා හිතක් ඇති කරගන්නට පුළුවන්ද බැහැ හේතුව ඇහැ ඔහුට රූප බලලා හිතක් ඇති කරගන්න උත්පත්තියම විහිරි මිනිහෙක් සිටිනවා ඔහුට හිත තියෙනවා නමුත් ශබ්දයක් අහලා ඒ ශබ්දය දැනගන්න හිතක් ඇති කරගන්න පුළුවන්ද බෑ. හේතුව මොකද අර රූපේ නෑ ඇහැ නෑ ඒක නිසා රූප බැලීමේ සිතක් ඇති කරගන්නට බෑ. කන නෑ මේ කම්පිටනේ කනේ ශබ්දය ඇහෙන සෝත ප්‍රසාදය ඒක නෑ ඒක නිසා ඔහුට ශබ්ද අහලා දැනීමක් ඇති කරගන්නට බෑ. මේ දැන් බක්ම ලෝකවල ඒ බක්මයේ නාසයේ තියෙන අනිවාර්ය නමුත් දර්ශනවල දැනෙන ගමන ප්‍රසාදේ නෑ. දිව තියෙනවා දිව තිබුණට රස දැනෙන මොනවා ප්‍රසාදේ නෑ. කය තියෙනවා කයට පොත්සබ්දේ දැනෙන කාය ප්‍රසාදේ දකින්නේ නෑ. ඒවා ඉවත් වෙනවා. මේ අන්දයෙන් උත්පත්තියෙන්ම දීරසිට මේ කණේ තියෙන කන් සෙත්ත තිබුණට ධමන ප්‍රසාදේ නෑ. ඒක නිසා ඒකෙන් ගහන නේ මේක කියන්නේ සෝත ප්‍රසාදේ නෑ ඒ සෝත ප්‍රසාදේ නැතිවීම නිසා ඔහුට ඇසින්නේ නෑ එතකොට අපිට තේරුම් ගන්නට ඕන රූපපත්‍ය පස්සෝ දැන් නාම රූපපත්‍ය පස්සෝනේ අපි කියන්නේ දැන් අපිට තේරෙන්න ඕන මේ රූපේ නිසායි පස්සේ ඇතින්නේ කියලා රූපපත්‍ය පස්සෝ ඒක තමයි එතකොට අපි හිතන්නේ මේ රූප තිබුණත් අපේ හිත නැත්නම් අපේ සබේ නින්දකට වැටිලා ඉන්නවා නැත්නම් සිහිසන් නැතිලා ඉන්නවා නැත්නම් උපේක්ෂණ කරන්න වාගේ අවස්ථාවකදී අපේ සිහිනස කරවලා සිටිනවා ඒ අවස්ථාවේදී අපේ කන තියෙනවා ශබ්දේ තියෙනවා කනට ශබ්දේ ලැබුණට ඒක දැනෙන සිතක් ඇතිවන්නේ අප සතු නිසිල්ලකට වැටිලා ඉන්නවා මන්දුරෝ එහෙම කනවා කය කයක් තියෙනවා කන සත්‍යයක් තියෙනවා නමුත් දෙවීමක් ඇතිවන්නේ නැහැ මොකද සිිතේ භාවනාවකට ක්‍රීලා සමහර විට නිදාගෙන ඉන්නවා ඇස් අරගෙන රූපයට තියෙනවා නමුත් ඇහැට රූප දෙන්නට ඒ පිළිබඳ දෙවීමක් ඇතිවන්නේ නැහැ එතකොට අර පස්සේ කියපු එක ඇතිවෙන්නට මෙන්න මේ නාමය අවශ්‍යයි හිත අවශ්‍යයි හිතේ පැවැත්ම තිබිය යුතුයි ඒක නිසා අපි කියනවා නාමපත්‍ය පස්සෝ නාමේ නිසා පස්සේ ඇතිවෙනවා කියලා ඉස්සෙල්ලා අපි රූපේ නිසා පස්සේ තියෙනවායි කිව්වා පස්සේ නාමයේ නිසා පස්සේ තියෙනවායි කිව්වා මේ දෙක එකතු කරලා අපි කතා කරනකොට නාම රූප පත්‍ය පස්සේ නාම රූප නිසා මේ පස්සේ තියෙනවාය නාම රූප කියන්නේ සලආයතනමයි ආයතන හයමයි ඒක නිසා කනනාසී දිය ශරීරයේ නා රූප චිත නාම ඒක නිසා සලආයතන පත්‍ය පස්සෝ කිව්වත් එතන හරියි දැන් මෙහෙම පස්සයක් ඇති වුණාට පසුව මොකද සිදුවන්නේ? පස්සේ ඇතිවෙච්ච ගමන්ම වේදනාවක් ඇති වෙනවා. කොහොමද? දැන් අපි බලමු මෙතන ලක්ෂණ තරුණ කාන්තාවක් සිටිනවා. ඕක ඇලුම් කරන ප්‍රේම කරන තරුණයේ ඊළඟම සිටිනවා. කලින් ඇලුම් කරපු ප්‍රේම කරලා පස්සේ තරහ වෙලා පින්නන්ට බැරි කක්ෂයක් පුද්ගත් කරලා තවත් තරුණයෙක් ළඟම සිටිනවා. ඒ වගේම භාවනාව දිනු කරගත් සුද්ධලේ ඒ ළඟම සිටිනා කියලා. දැන් එහෙට රූපේ කියනවා අර සරණ කාන්තා රූපේ ලක්ෂණ රූපය ඒ දකින්නකොටම අර ප්‍රේමයේ තියෙන ආදරයේ තියෙන පුද්ගලයා කෙරෙහි ඒ රූපේ දැකීමෙන් සතුටක් ඇති වෙනවා. ඒක ඒ ගැහැණු කෙනා කෙරෙහි ඒ කාන්තාව කෙරෙහි අමනාපයක් ඇති කරගෙන කලින් සම්බන්ධයක් තිබිලා නැතුව හරි මොකක් නිසා හෝ සමහරක් පසු වෙන එයා දකින අනිත් පුද්ගලයාට මේ මොකේ දකින්නකොට තරහවක් දුක් වේදනාවක් ඇති වෙනවා. කලින් පුද්ගලයාට සුඛ වේදනාවක් එකම රූපේ දුන්නා ඊළඟ පුද්ගලයාට දුක් වේදනාවක් ඒ රූපේ ලබා දුන්නා. භාවනාව දියුණු කරගත් සුපුද්ගලයේ සිය රූපය දකින්න මෙතන කාන්තාවක් කියලා හෝ ගෑණියක් කියලා ගන්න දෙයක් නෑ මේ උදහම ගැනීම සම්පූර්ණයෙන්ම හතර වටින් ජමතරාව උතුරන වී රැස් කරන රතු පාට මාස්දදෙල්ලක් නේද මේක මේ මනුස්සයෙම ඇතිච්ච නිසා සමින් නැතිච්ච නිසා ගෑණියෙක් කියලා මිනිහෙක් කියලා පෙන්වුවට මේ උදහම පමණක් ගැලෙව්වත් හැම පැත්ත ඇත්තෙන්ම ලීලක් කරන මස්පිඩක් වශයෙන් ආපෝ පීඩෝ ආයු ධාතු මාත්‍රයක් ගෙනෙන කොහෙද සම්මුඛ කොහෙද ශාස්ත්‍රීය කොහෙද ඔහුට ඇතිවෙන්නේ සුඛයක්ද දුකයක්ද දුක්ඛයක්ද ඔහුට මදහත් වේදනාවක් ඇතිවෙනවා අපේක්ෂා වේදනාවක් එතකොට අර කාන්තාවට ඕනකමක් තිබුණේ නැහැ සුඛ වේදනාවක් වෙනකොට ඇති කරගැනීමට දුක් වේදනාවක් ඇති කර දීමට එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවක් ඇති කර දීමට අපගේ බලන දෘෂ්ටි කෝණයට අනුකූලව අපගේ හැඟීම් අනුව අපගේ සංඥා අනුව ඒ රූපයේ තුලින් කෙනෙකුට සුඛ වේදනාවක් තව කෙනෙකුට දුක් වේදනාවක් තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ඇති කරලා දෙනවා අර පස්සේ නොතිබුණා නම් එහෙම ඇහැට රූපේ ගැටුන්නේ නැත්නම් ඒ පිළිබඳ සිතිවිල්ලක් ආවේ නැත්නම් අර පස්සේ කියපු ඉස්තම වේදනාවක් ඇතිවන්නේ නැහැ. මේ වගේ තමයි කනට ශබ්දයක් ඇතිනම් පස්සේ දැන් මම මේ කියන ධර්මයේ ඇහෙනකොට සමහර අයට සතුට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මදහත් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙකුට අවශ්‍ය නම් පටික වේදනාවක්, තරහ වේදනාවක්, දුක් වේදනාවක් ඇති කර ගන්න පුළුවන් මොනවද මේ දේශා බාන්නේ අපිට කිසිවක් තේරෙන්නේ නැහැ කියලා. එතකොට එකම සත්‍ය කෙනෙකුට ශ්‍රෝත ප්‍රසාදී ලැබීම නිසා කෙනෙකුට සුඛ වේදනාවක්, තව කෙනෙකුට දුක් වේදනාවක්, තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ලබා දුන්නා. මේ ඇතුනේ කුමක් නිසාද? මේ ශබ්දය කනින් වැටීම නිසා ඒක දැනගන්න සිතක් පහළ වෙච්ච නිසා කනයි ශබ්දයයි සිතයි සෝතප්පසෝ සෝතපස්සේ ඒ පස්සේ නිසා වේදනාව ඇතිුනේ දැන් තේරෙන්නට ඕනේ පස්ස පච්චය වේදනා කියන එක. පස්සේ නිසා වේදනාව අපට ඇති වෙනවා. නාසයට දඟ සුවඳක් දැනනත් එහෙමයි. දිවට රසක් දැනනත් එහෙමයි. අයත ස්පර්ශය දැන්වත් එහෙමයි මනසට නොලබ දේවල් අරමුණු එහෙමයි සංස්පර්ශය වේදනා පස්සේ නිරුද්ධ වුණොත් එහෙම පස්සේ නැත්නම් එහෙම පස්සේ නැත්නම් වේදනාවක් නිරුද්ධ වෙනවා වේදනාවක් නැති වෙනවා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ ඒක පැහැදිලි වෙන්න ඕනේ. ගැඹුරු කරුණු මේ සරල කරුණු කාටත් තේරෙන්න ඕනේ අපේ සංස්කාර දෙමොමට සමුදේ ශක්තිය බෙතුනොත් ඒක නිසා කරනවා. සුඛ වේදනාවක් දෙන දෙන්නේ නැත්නම් කිසිවකට අපි ආශා කරන්නේ නැහැ. කිසිම කාන්තාවකට කිසිම කිනුමේ කිසිසේකට අපි ආදරය කරන්නේ ආශා කරන්නේ ඒ තුලින් අපට සුඛ වේදනාවක් ඇති කර දෙන්නේ නැත්නම් කිසිම වස්තුවකට අපි ආශා කරන්නේ නැහැ ඒ වස්තුව තුලින් අපට සුඛ වේදනාවක් ඇති කර ගන්නට බැරි නම් ඇත්ත වශයෙන්ම මේ වස්තු වේදනා ඇති කර දෙනවා නෙවෙයි අපේ මූලිකම නිසා ඒ වස්තු තුලින් වේදනා අප ඇති කර ගන්නවා අපේ සංඥාවට අනුකූලව අප හිතන ආකාරයට අනුව එතකොට මේ පස්සේ නිසා වේදනාව ඇති වුණා වේදනාව නිසා සංඥාවක් ඇති වෙනවා දුක් වේදනාවක් ඇති වෙනනම් අපි සුඛ වේදනා විඳීමට බොහොම කැමති සංඥාවක් ආශාවක් තිබෙනවා ඒ දුක් වේදනාවෙන් නැති කරගන්නට ආශාවක් පහළ වෙනවා ඇයි දුක් වේදනාව නැති කරගන්නේ දුක් වේදනාව නැති කරගන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි අපි සැපයේ මුදින්මට ආශාවක් තිබෙන නිසා සැපයේ මුදින්මට කැමති ඒක නිසා දුක් වේදනාව අප නැති කර ගැනීමට දුක් වේදනාවක් ඇති වුණාට පසුව අප සිත් තුළ ආශාවක් ඇති වෙනවා දැන් දුකක් නැතිවෙච්ච ගමන් සැපයක් ලැබෙන්නේ ඉතික්ෂාවක් නැදහත් වේදනාවක් ඇතිවන්නේ අර නැදහත් වේදනාවේ ඉන්න තාක්ෂාවක් දුක නැති කරන්නේ මොකද දුක විඳින්නට කැමති නෑ ඒක නැති වෙලා ඇති වෙන ඉතික්ෂා වේදනාව විඳින්නට අපි කැමති මේ වේදනාවක් නැත්නම් ආස්ථාවක් නෑ ඒක නිසාම බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාපච්චය සංහා වේදනා නිරෝධා සංහා නිරෝධෝ වේදනාව නිසා සංහාව ඇති වෙනවා වේදනාව නිසා වේදනාව නිරුද්ධ වීමෙන් සංහාව නැති වෙනවා කියලා ඒ කියන ඵලය එතකොට මේ වේදනාව තුළින් සංහාව ඇති වෙන්නේ ඇයි අතෝදී කියන දක්කම නිසා මෝඩකම නිසා මෙතන ඉඳලා අවිද්‍යාව මෝඩකම නොදක්කම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව මෙතන ඉඳලා යන්නේ ඇහැ පහළ වෙලා රූපේ ගැටිලා ඒ සිතින් විඥානය ප්‍රතිවිච්ච සමනින් අවිද්‍යාව නැහැ. ඒක දැනීම මාත්‍ර ප්‍රතිඋපමන අවිද්‍යාව නෙමෙයි. ඒක කුණින් සුඛ වේදනාවක් ඇති කරගෙන ඒකට ආශා කරන්ට පටන් ගන්නකොටම ඒක පසුපසින් ක්‍රියාත්මක වෙනවා අවිද්‍යාව මොකද්ද අවිද්‍යාව කියන්නේ අපි දන්නේ දුක්ඛ සමුදය සත්‍යය මේක නිසා මේ ආශාව නිසා දුකක්ම ජනිත කරන අය සංසාරයෙන් විපක්න කරන අය සසර දැනිවල බැඳී ගත කරන අය කියන එක අප දන්නේ නැහැ අප හිතන්නේ ආශාව බොහෝම හොඳ දෙයක් කිය, සබාගත යුතු දෙයක් කිය, ඇලුම් කළ යුතු දෙයක් කිය. මේ ආශාව අපට සැපදෙන දෙන දෙයක් කිය කියලා වැරදි අවබෝධයක් තිබෙනවා. ආශාව ඇති වෙනකොටම දුක ඇති කරගන්නයි ඇති වෙන ආශාව. පසුව මේක තීරණය. ඒ අවිද්‍යාව නිසා දුකේ සත්‍යකම් තේරුම්ෙත් නෑ දුක්ඛ සමුදය දුක ඇති වෙන හේතුව තේරුම්ෙත් නෑ මෙන්න මේ හේතුව නිසා අර සංවේදනා පත්‍ය සංඥා වේදනාව නිසා සංහාව කියනවා දැන් මේ පොතේ වෙනස ඕනේ නේද ගැඹුරු කරුණුනේ ගැඹුරු කරුණු මේවට අදාළ වෙන බරපතල කරුණු තියෙනවා ඒවම එකක්වත් සාකච්ඡා කරන්නේ නැහැ එතකොට ඒ වේදනාව නිසා සංහාවක් තියෙනකොට ඒ සංහාව නිසා අප ඒක අයින්ලා ගන්නවා දෙවිකොට ග්‍රහණය කරනවා උපාදාන කරනවා ඒක වේදනාවක් දෙන දින දස්සිය එක්කෝ දස්සිය කියන්නේ ජීවෝ අදීවි කියන්නේ කාමයක් තියෙන හෝ කාමයක් නැති කියක් සුඛයක් ගෙන දෙනකොට අපිට දෙවිකොට අල්ලා ගන්නවා මමයේ මගේ පක්ෂය කියලා කටකින් එහෙම නැත්නම් මේ සැප වේදනාවම දැඩි කොට අල්ලා ගන්නවා මගේ සැප වේදනාව මගේ දුක් වේදනාව කියලා තවත් අතකින් මම මගේ කියලා අල්ලා ගන්නකොට අත් ආත්මයක් වශයෙන් ගන්නවා ආත්ම උපාදානය මේ උපාදානය ඇති වෙනවා කාමයක් වශයෙන් අර වේදනාව අල්ලා ගන්නකොට කාම උපාදානය තියෙනවා සමහර වෙලාවට වැරදි දෘෂ්ටියක් උපාදාන කරනවා සමහර වෙලාවට වැරදි නිවන් මඟක් කියලා යන විමුක්ති මාර්ගය කියලා යන නැත්නම් සැපේ ලබා දෙන සැපේ ලබා දෙයි කියලා හිතන යම් කිසි ක්‍රියා මාර්ගයක් සදින් අල්ලා ගන්නවා අපි සැපේ විඳින්නට ආසයි බස්ම ලෝකයේ ඉපදිලා සුද්ධාත්මයේ සමග එක්කලා ඒ සැපේ විඳීමට ආශාව නිසා දෙවියන්ට යාඥා කරනවා ඒ සැපේ ලබා ගැනීමට ඒ යාඥා කිරීම උපාදාන කරනවා දික්ඛි උපාදානයේ කියන නිවිදේතයි ආත්ම මාතාව තුළින් උපාදානීය ජනිත වන්නේ දැන් මොකද වෙන්නේ උපාදාන කළාට පසුව උපාදාන පත්‍ය බහෝ අල්ලාගත්තාට පසුව මේ තුලින් කුසල කුසල සංස්කාර ඇතිවෙන්නට පටන් ගන්නවා. අපි අර ඉස්සෙල්ලාම කියපු අර ලක්ෂණ කාන්තාවගේ රූපයක් දැකලා ඒක දැකපු මාත්‍රයෙන් නතර වුණා නම් ආසාවක් ඇති වෙන්නේ ආසාව නිසා ඒ රූපයෙන් ගාහණය කරන්නේ නැහැ. ඒවා ඔක්කොම ඇති වුණොත් මේකේ ග්‍රහණය කරාට පස්සේ මොකද වෙන්නේ? ඒක ලබා ගන්නට මේ සාකාර කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා ඒවා ලබා ගත්තට පස්සේ ඒක ආරක්ෂා කරන්නට කායික වාචික මානසික ක්‍රියා සැප සම්පන්න ලබා දෙන්නට ඒ ක්‍රියා ඒ ජීවිත ක්‍රියා සිදු කරනවා ඒ අතරතුරම සමහරට කුසල සිදු වෙනවා අකුසල සිදු වෙනවා මේ විදිහට උපාදාන කරන්න කරන්න අල්ලන් අල්ලන් ඒ තුළින් අපේගේ සංකාමයේ තුළින් කුසල අකුසල සංස්කාර බලාගෙන බලාගෙන යන්න පටන් ගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ තවත් සූත්‍ර කීපයක සඳහන් වෙලා තියෙන ලක්ෂණ කාටාවක් වේදනා පත්‍ය සංඥා වේදනාව නිසා සංහාව ඇති වෙනවා සංඥා පත්‍යා ඊටත් වේදනාව නිසා සංහාව තියෙනවා. සංහාව ඇතිවෙච්ච ගමන්ම අපි හොයන්නට යනවා. සංහාව පත්‍ය පත්‍ය පරිේෂණ. සංහාව නිසා හොයන්න යනවා. මොකද හොයන්න යන්නේ? ඇහැට රූප හොයන්න යනවා. කනට ශබ්ද හොයන්න යනවා. නාසයට ගඳ සුවඳ හොයන්න යනවා. දිවට රස හොයන්න යනවා. ශරීරයේ පොත්පත්යන් හොයන්නට යනවා. මනසට ධර්මයන් හොයන්නට යනවා. සංඥාවෙන් යාදෙන්න සංඥාව නිසා පරිේෂණය කරනවා. පරිේෂණය කරන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. එහෙට රූපෝ වේවා. එක්කෝ යනවා ටෙලිවිෂන් කරා නැත්නම් චිත්‍ර පරිශාලා කරා යනවා. කනද ශබ්ද හොයාස හොයන්නට යනවා නැත්නම් ඒ මොනවාද සංගීත ප්‍රසංග ආදී ඒවා කරා යනවා මේ රූප ශබ්ද ආදී කර්ම අපි සරසා යනවා. සංඥම් පටිච්ච පරිේශනා පරිේශනේ කරන්න ගියාම පරිේශනම් පටිච්ච ලාභෝ දැන් පරිේශන කරන නිසා අපිට ලැබෙනවා රූපෝ හොය හොයා යනවා චිත්‍රපටිකාලාවට ගියා රූපේ දැක්කා ටෙලිවිෂන් එක දාවට ගියා රූපේ යන්නේ ඒක දැක්කා කනද ශබ්ද හොයන්න ගියා ශබ්ද ආවා ලැබෙනවා අරමුණු මේ ඉන්දියන්ට අරමුණු ලැබුණට පස්සේ මොකද වෙන්නේ පරිේෂණම් පටිච්චලාභෝ ලාභම් පටිච්ච විමුක්ඛියෝ ලාභයක් මේක අරමුණු ලැබුණාට පස්සේ අපි තීරණය කරනවා මේක හොඳය මේක නරකය මේක හොඳක් නැති නරකද්දයක් කියලා විමුක්ඛියෝ කරනවා විමුක්ඛියම් පටිච්ච ඒ විසන්දරාගෝ ඒක නිසා අපි ඒකට සම්පත්තක් තියෙනවා සමහර වෙලාවට එකම දේ නැවත නැවත බලනවා එකම ශබ්දේ නැවත නැවත අහනවා දැසද්දමාගෙන අහන්නේ මොකද අර විනිශ්චයම් ප්‍රතිලාභය නිසා විනිශ්චය කළා මේක හොඳ දෙයක් කියලා විනිශ්චය නිසා අපිට සමුදරාලියක් ඇති වුණා කැමැත්තක් ඇති වුණා සමුදරාගම් පටිච්ච අජ්ජෝසානං අල්ලා ගන්න මගේ කියා හෝ හොඳ දෙයක් කියා හෝ අල්ලා ගන්න අල්ලාගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? අජ්ජෝසානම් පටිච්ච පරිද්දාහෝ මෙහෙම නම් කරගන්න. බදා ගන්නවා මොනවද බදා ගන්නේ? සූප වේදනා සංඥා සංකාර කියන පංචස්කන්ධ. එහෙම නැත්නම් මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්ද ධම්ම කියන මේ ඔක්කොම පංචස්කන්ධයට ඇතුළත්. බාහිර රූපත් රූපස්කන්ධයේ ඇතුළ මේ අපි මොන බදා ගන්නවා කරපිට පදා ගන්නවා මොන දෝෂයක් කෙරෙයිද තබාගෙන බරයි බරයි කියලා අපි කියනවා බර තබාගත්තී අපමයි ඔළුව පිට අපමයි ඒ බරින් දුක් විඳිනු නමුත් ඒක තේරෙන්නේ නැහැ පසුපසින් අවිද්‍යාව මේ විදිහට අපි අල්ලා ගත්තාට පස්සේ මොකද වෙන්නේ? අජෝසානම් පටිච්චෝ මච්චරියම් මච්චරු බව ඇතිවෙනවා. දැන් අපි ප්‍රිය කරන කාන්තාවක් හරි පුරුෂයෙක් හරි තවත් කෙනෙක් අතපත ගන්නවා කියන දැක්කොත් බොහෝ මොහොතක් හොඳට හිත පවතිනවා. ඒ මච්චරුකම සමාජයේ වස්තුවක් තවත් කෙනෙකුට අතපත ගන්න පරිහරණය කරන්න දෙන්න හැකියාවක් නැහැ. මාසික භාවයක් තෝතිනා මේ කැසට් එකක් වුණත් මෙතන තියෙන වෙන කෙනෙක් අතපත ගන්නවා නම් අයිතිකාරයගේ හිතත් අතපත ගන්නවා යා. කැසට් එකේ ඉතරන්නේ එයාගේ හිතත් අතපත ගෑවෙනවා ඒ තුලින් මස්සුරු බවක් මච්චුරියම් පටිච්ච ආපෝ මේ මතුරු බව නිසාම අපි මේවා ආරක්ෂා කරන්නට යනවා. මේ අපේ සංසාර ගමන යන ආකාරයෙන් මේ විස්තර කරන්නේ මහා විද්‍යාන සූත්‍රයේ අනුකූලව. උපරිඥාන මහන්සියගේ සීමක පාඨයන් ගන්න කෝලව එතකොට ආරක්ෂා කරන්නට ධ්‍යාන ආරක්ෂම් පටිච්ච සත්‍යාන ධන්නා ධන කලා විච්ඡා දුවාද සංසම් දේශන මුසාවාද අනේක ආක්කා අකුසල ධම්මා සම්භවಂತಿ මෙහෙම ආරක්ෂා කරන්නට ගියාම අපි සත්තා දාන අල්ප ගන්නවා, ඡන්දා දාන දඬු ගන්නවා, කලහ විග්‍රහ විවාද, කලහ කරනවා, විවාද කරනවා, සුවන් සුවන් බාණුන් දැනුම කියනවා, මුසාවාද බුරු කියනවා, තිසනාවාද පරදා කියනවා කියනවා ඈ අනේක පාපක අකුසල ධම්මා නිස්සාකාර අකුසල ධම්මයන් සම්බවන්ති පහළ වෙනවා මොකක්ද මේ මේක තමයි මේක තමයි උපාදාන පත්‍ය බහු උපාදානයේ නිසා කර්ම රැස් වෙනවය කුසල කර්ම අකුසල කර්ම රැස් වෙනවයි කියලා දැන් මේ මහාට කියන්න තියෙන කාරණාව ටිකක් ගැඹුරින් අහන්න ඕන මොකද භවපත්‍යා ජාති අපි පටන් ගත්තේ ධාතියෙන් මෙතෙන්දයි මේ යන්නේ නැත. මේ චක්‍රේ පරිසීගෙන යන්නේ එතෙන්දමයි. එතකොට අපි කලින් කියුවා වේදනාවෙන් සංනාවක් ඇති වුණේ අවිද්‍යාව නිසාය. සංනාව දෙකට අල්ලා ගත්තේ අවිද්‍යාව නිසාය. දෙකට අල්ලා ගැනීම නිසාම දුකක් ඇති වෙනවා ඒක දන්නේ නැහැ. ඒකයි උපාදාන ඔක්කොම අත්හරින්නට ඕන. උපාදානයේ නිසා කර්ම රැස් වෙනවා මොනවද කුසල් අකුසල් එතකොට අකුසල් රැස් වෙන්නේ කුසල් රැස් වෙන්නේ දෙකම අවිද්‍යාව නිසා මේක සමහර විට නොතේරෙන්නට පුළුවන් අකුසල් නම් අවිද්‍යාව නිසා මෝඩකම නිසා සිදුවෙනවා කියලා කවුරු හිතන්නේ කුසල් සිද්ධ වෙන්නේ ඇයි මේ අවිද්‍යාව නිසා ඇයි මේ කුසල නිසායි සංසාර ගමන දික්කෙන්නේ අකුසල් වලින් නම් සිය සංසාර ගමන දික්කෙනවා නම් කුසල වලින් ඒ ආකාරයෙන්ම සංසාර සංසාර ගමන දික්කෙනවා සංසාර ගමන දික්කරන දෙයක් අපි අභිනන්දනය කරනවා ආස්වාද කරනවා අයමු කරනවා සුතු වෙනවා එතකොට මේ කුසල් කරන්නට එපා කියලා වැරදි අවබෝධයක් ඇති කරගන්නට එපා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පුළුවන් තරම් කුණියපත් කරන්නට කියලා. මම කියන්නේ ඒක නෙවෙයි. මේ සංසාර ගමන ඇතුළේ පෙරපීගෙන යන ආකාරය සහ නැවතන ආකාරය කියන යකුන් යන්නේ. කුසල ප්‍රතිපදින වෙන දෙයක්, කුසල රැස් කරන හේතුව තවත් දෙයක්. එපා කියනකදී මෙන්න මේ කුසල වලින් අපට දුකක්මයි කියලා දුන්නේ. අපි පටන් ගත්තේ මේ සංසාර මේ මහ දේශනේ පටන් ගත්තේ දුක දුක తీදලා තිබුණු නිමිතිස්ස මේ මොහොත දක්වා මහා දුක්ඛස්කන්ධයක් අපි අත්දැක්කා අවිද්‍යා නිරෝධ කළාට පසුව අවිද්‍යාව සංසිඳුවට පසුව කුසල අකුසල ලක්ෂණ පැත්තකට නීතිකලා කුසලයක් නැති අකුසලයක් නැති සිතක් ප්‍රතිකරගෙන ජීවත් වන්නේ පිරිසිදු සිතකින්. ඒ අවිද්‍යා පත්‍යා පුඤ්ඤාදි සංඛාරා අවිද්‍යාපත්‍ය අපුඤ්ඤාදි සංඛාරා අවිද්‍යාපත්‍ය ආනන්දාදි සංඛාරා අවිද්‍යාව නිසාම කුසලස් ඇතිවෙනවා අවිද්‍යාව නිසාම අකුසලස් ඇතිවෙනවා අවිද්‍යාව නිසාම ආනන්දාදි සංඛාර කියන්නේ හතරෙනි ධ්‍යාන සහිත වුණා ධ්‍යාන ඒ ධ්‍යාන සුත්ත කියලා ඒවත් කුසල එතකොට අපි මේ තියෙන නොදක්කම නිසා අමෝධකම නිසා සංසාරයේ විස්සන වත්තගාමී කුසල් වැඩිපුර කරනවා එහෙම නැත්නම් කුසලයේ උපාදාන කරනවා කුසල හොඳ දෙයක් කියලා කුසල කරගෙන යනවා ගන්න වෙලාවේදී අපේ මරණය කුලලායි හරි සිදු වෙනවා සිදු වෙනකොට අපි උත්සන්නයෙන් මේ මොහොතේ නරුණා අපි යම් දෙයක් හිතිතා ඉන්නකොට මැරෙන්නේ යම් දෙයක් කරතරා ඉන්නකොට මැරෙන්නේ යම් දෙයක් කතා කරතරා හිටිනකොටයි මැරෙන්නේ ඒ සෑම ක්‍රියාවක්ම සිතිවිල්ලක්ම වචනයක්ම කුසලියෝ අකුසලියෝ ඇති එතකොට මරණ වෙලාවේදී මේ කර්මේන ආකාරයක් තියෙනවා කර්ම ඥානයක් මොකද්ද අපි කල්ප කර්මයක් කරලා තිබුණා නම් මරණ වෙලාවේ કોઈ කර්ම තිබුණත් ඒක උත්තින වියතම වෙනවා මොනවද ගල්ක කර්ම දෙමෝපිය මරලා තියෙනවා නම් රහතන් වහන්සේ කෙනෙක් මරලා තියෙනවා නම් මේ අය ගල්ක අකුසල කර්මයක් කරලා ඒව කවුරුත් කරන්නේ නැහැ අනිත් ඒවා ගැන කතා කරන්න දෙයක් නෑ ඒවා කරන්න බෑ මේක නක් කරේ එතකොට කුසල පස්සේ නම් ධ්‍යාන සිතක් උපදවන්න කියනවා නම් ධ්‍යාන සිත මුලින්ම පවත්වාගෙන යන ශක්තියක් තිබෙනවා නම් ඒ ධ්‍යාන සිතේ මරණ මොහොතේදී ධර්ම සම්‍යක් වශයෙන් ඉදිරිපත් වෙනවා එහෙමත් නැත්නම් මාර්ගයක් ලැබලා ඵලයක් සෝවාන් ආදී මාර්ග ඵලයක් ලැබලා තියෙනවා නම් ඒ සෝවාන් මාර්ග ඵලයේ ලැබීමට ප්‍රාර්ථනා තිබුණු අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සංස්කාර සම්මස්නේ කළ ඒ ඥාන සංප්‍රයුක්ත සිත එනවා ප්‍රතිසාර මරණ මොහොතේදී ධර්ම කර්මයක් වශයෙන් ඊවගන මේ සින්නත් ඇයට යතින් සඳහා පවතිනට පුළුවන්කමක් තියෙද කුසල දරුක කර්ම ගැන අදුවතින් පුළුවන්වත් නොකිට නෙමෙට අදුවතින් ධ්‍යානයක් වශී කරගෙන සිටින්නේ නැති කෙනෙකුට දරුක කර්ම මත රඳා පවතිනට හැකියාවක් නැහැ. එහෙම නැත්නම් අර ආසන්න කර්මය නමදලා ආසන්න කියන්නේ නැලෙන් දුන්න මින්න කියනකොට කරතරා හිතපු කීතියා හිතපු සිත පුතා හිතපු දෙයක්. මේ මොහොතේ නැරුණත් මොනක් හරි කන්නේ කියලා ඉන්නවා. ගෝම්බයක් දාලා දැම්මත් ඔක්කොම නැත්නම් ඔක්කොම කුසල ගන්න කර කර ඉන්නේ ඔක්කොම සුබද ගන්නේ. සාහත් කියලා ඉන්න කෙනෙක් කොහොමද නම් කියනවා පවා. මොකද ආසන්න කර්මය කුසල නිසා එහෙම නැත්නම් ආසන්න එකක් නැත්නම් අපි මොකද මෙච්චර ප්‍රගුණ කරලා කොහොම කරලා නැවත නැවත වදලා තියෙන එකක් ආසන්න කර්මයක් මරණ මොහොතේ ඉපත් වෙනවා. එහෙම නැත්නම් ඒ තුරේ කීපකට තුනම එන්නේ නැත්නම් සංසාරේ පුරා කරපු කවර කුසලාර කුසල කුසලෝ අකුසල කර්මයක් මරණ මොහොතේ සිහිපත් වෙනවා ඒක කර්ම ඥානයක් මේ විදිහට මේ කර්ම අපිට තීරයක් දෙන්නේ ඇයි අපි කර්ම රැස් කරන නිසා කර්ම රැස් කරලා තියෙන නිසා මරණ මොහොතේ ඒකාකින් මේ විදිහට කර්ම තියෙනවා අපි ළඟින් අපේ සෙවණැල්ල වගේ. සෙවණැල්ල ශරීරයෙන් හැස්සලා නැහැ ශරීරය ගෑවිලාම තියෙන්නේ. ඒ වගේ අපේ කර්ම අප ළඟම ගෑවිලා තියෙනවා කර්මස්සේ කරලා නැහැ. ඉතින් ඒකාකින් අනිත් දේ අපි නැරෙන්න යනකොට ජීවත් වීමේ ආශාව තවම තියෙනවා ජීවත් වෙන්නට ආශාව නැතුව නෙවෙයි නැරෙන්නේ තව තවත් ජීවත් වෙන්නට තව තවත් ජීවත් වීමේ ආශාව අපේක්ෂාව පුබ්බිබඳගෙන කරදාගෙන සිට තුළ සමහර විට මේ ජීවිතයේ සියදී නසා ගන්න කෙනෙක් වුණත් ඒදී නසා ගන්නේ ඊට වැඩිය හොඳ කෙනෙක් උපදීමේ අපේක්ෂාව තුළින් අභිනය සඳහා සිටීමේ ආශාව, බවින් මෙලී සිටීමේ ආශාව, භවආශාව මොකද කියනවා. මේ තුනක් අය හිතනවාද දැනන මේකේ මේවා නැහැ කියලා. පහත් නෝ කෙනෙකුට බවින් රඳා සිටීමේ ආශාව තියෙනවා. අනිත් අතෙන් මරණ මොහොතේදී මේ පංචස්කන්ධය මමය මගේ කියලා අල්ලාගෙන සිටිනවා. අස්මිමානය දුරු කරපු නැති සෑම කෙනෙක්ම ඒ මම මගේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම අල්ලාගෙන සිටිනවා. සෝවාන් වෙච්ච කෙනෙක් සක්කාය දිට්ඨිය නැති කරලා ආත්මයක් නැහැ කියන හැඟීම තියෙනවා. නැති කළා. නමුත් ඔහුට මම සිටිනවා කියන හැඟීම අස්මිමානය තිබෙනවා. මේ අස්මිමානය මම කියලා මගේ කියලා කෙනෙක් සිටින බව අපේ සිත තුළ තියෙනවා මරණ මොහොතේ සලපදියම් වෙලා යකින් එතකොට අනිත් අතින් අපි මේ සංස්කාර ලෝකේ අල්ලගෙන උපාදාන කරගෙන දෙවිව ගාමණය කරගෙන සිටිනුනේ එයි එක්කෝ දෙමව්පියෝ නැත්තම් සහෝදර සහෝදරයෝ ගෑනු අමුදරුවන් වතුපිටි දීපල එහෙම නැත්තම් කාම ලෝකේ අල්ලගෙන එහෙම නැත්තම් රූප ලෝකේ අල්ලගෙන එහෙම නැත්තම් අරූප ලෝකේ අල්ලගෙන ඊළඟදී සිටිනේ ආශාව උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන පසුපසින් මරණ විලාවේ උපාදානිය අපේ සිත්තුවක් වෙනවා. උපාදාන නිරෝධයක් ඇතිවන්නේ රහතන් වහන්සේට පමණයි යක්ෂයන් කෙනෙක් තුළම මේ උපාදානය තිබෙනවා. දැන් මරණ මොහොතට ඉස්සෙල්ලා මගෙන් දුන්න මෙන්න නමුත් පසුපසින් ඔක්කොම මේ ධර්ම තියෙනවා සංඥා තියෙනවා මම මගේ කියන ආශාවක් තියෙනවා භවයේ රැඳී සිටීමේ කැමැත්තක් තියෙන මම මගේ කියන දෘෂ්ටිය වැරදි අවබෝධය තියෙනවා භවයේ රැඳී සිටීමේ ආශාව තියෙනවා මේවා පසුපසින් කවුද ඉන්නේ කවුද මේ නාට්‍ය නැතුන් කාර්යය නෙවෙයි කාර්යය පසුපසින් අපි මුලා කරන අවිද්‍යාව තියෙනවා මේ ධර්මයේ හරියට අවිද්‍යාව දර්ශයෙන් දකින්නට පුළුවන් මේ මාර්ගඵල මොහොත මාර්ගඵල ලැබෙන කෙනෙකුට පමණයි මේ වාස්තුත මේ ඥානීය වශයෙන් හෝ චින්තාමය ඥාන වශයෙන් හෝ ඇති කරගන්නට බලන්නේ. එතකොට අවිද්‍යාව පසුපසින් තියෙනවා. ලෝකයේ මෙවන් කාලය ළඟම ඉන්න අප ළඟම කවුද අවිද්‍යාව මුදස්කම මෝඩකම මෙන්න මේ ධර්මවත් යාතනයි අපේ මරණය සිදුවෙන. අපිට සංස්කාර අත්හරින්න කැමැත්තක් නැහැ. ජීවිතේ අත්හරින්න කැමැත්තක් නැහැ. ජීවිතේ අපේක්ෂාව තියනවා උපාදාන අත්හරගෙන අල්ලගෙන සිටිනවා. දැන් මරණා මරණේ කර්මයක් සිහි කරගෙන. ඒ සිහි කරපු කර්මයට අනුකූලව කුසල කර්මයක් නම් හොඳ තැනක ඒකේ ප්‍රතිපාදයෙන් දෙයි. ප්‍රතිසන්දි විඥානය ගැනදී අපට සිහිපත් වුනේ අකුසල විපාකයන් නම් අකුසල විපාකෝ දින දෙන තැනක දුකීසා පිහිටදී එතකොට නැවතී පුදුනාට පසුව අපි මේ දේශනාව පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයේ මේ ප්‍රතිසන්දි විඥානයේ තමයි නැවත ආවේ අපි පටන් ගත්තුම උපසේ තමයි ආයේ මේ අපේ කතාව කරතිලා. ඒන් පස්සේ මොකද වෙන්නේ? විඥානය ඇති වුණාට පසු නැවත අරහණය කියවා තේම නාම රූප තියෙනවා ආයතනය තියෙනවා අසාරි ඒ වටින් අරුමුණ ගැටෙනවා ඒක තුළින් වේදනා ඇති වෙනවා අයතනහල ඇති වෙනවා අපට ඇහැ කන නාසය ආදීට අරමුණු ලැබෙන්නේ හොඳ අරමුණු අපි කලින් ආත්මවල කළ තියෙන කුසල අකුසල විපාක වලට අනුව නරක අරමුණු ලැබෙන්නේ හොඳ අරමුණු ලැබෙන්නේ මේ අරමුණු ආවට පස්සේ ඒක කර්මයේ විපාකයක් වශයෙන් ඒකම විපාකයෙන් නැවත කර්මයක් බවට අපපත් කරගන්නවා මොකද නිසා අපිට නරක රූප ශබ්ද ගන්ධ රස දැනගෙන නොබලා ඉන්නට බෑ නොසා ඉන්නට බෑ ඒවා අපි කර අකුසල කර්ම වල විපාක වශයෙන් අපිට ඇති වෙනවා විපාක වශයෙන් වශයෙන් කරකිරීමක් වශයෙන් එතකොට මේ විපාකයම අපි නැවත කර්මයක් බවට පත් කරගන්නවා. එක්මස්සියකට ගැටෙනවා එකwidetilde කියලා දැනෙනවා. නැවත නැවත අර විදිහටම සංස්කාර ජනිත වෙනවා. නැවත නැවත උපදිනවා. පුනප්පුනං ජායති නිතිච පුනප්පුනං කිවති කං හරන්ති නැවත නැවත උපදිනවා. පුනප්පුනං ජායති පුනප්පුනං නියති නැවත නැවත මැරෙනවා. උනක්ුණන් කියති කටීවතිකන් නරන්දි නැවත නැවත මලමිනී යොසවගෙන යනවා මග්ගංච ලබ්ධා අපනබ්බවාය මේ නැවත නැවත උපදින මාර්ගයේ දැනගෙන මේ ලැබිලා තියෙන්නේ මේ මත්තංජ ලබ්ධා අපනබ්බවාය නපුණක් පුණං ජාති මනවත නැවත ජාතිය ගුණදින්නේ කාටද බුදුපඤ්ඤෝ ඥානෙ කියන කෙනාට ඒකයි අපි කරන්නට ඕනේ අපේ සංස්කාර ගමන මේ විදිහට දිගින් දිගට දිගින් දිගට පැවතීගෙන පැවතීගෙන පැවතීගෙන මෙතෙක්කල් ආවා මේ සංසාර ගමන නවත්තන්නටයි අපේ මේ උත්සාහය මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ කරකිනේකට ප්‍රයෝගයක් ගන්න නවත්තන්නට ඒකයි මේ අපේ භාවනාවේ પરමාර්ථය ඒකයි අපේ අරමුණ ඒකයි අපේ නිවන එතකොට මේ පරිත්‍යාග පාද ධර්මයන් භාවනාව තුළින් අධ්‍යක්ලා ඒ තුළින් ඒ ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා භාවනාවට නගන ආකාරය දැන් අප විස්තර කරන්නට යන්නේ හැබැයි ප්‍රඥාවන්තයින් මේ ධර්මයේ දෝෂය මෙතෙක් කරපු ධර්මයේ කාටත් පොදුයි මෙන්න එහාට ආමන්ත්‍රණය කරන්නේ බුද්ධ සම්පන්නව පින්වතුනි කියලායි මම. ඒක නිසා මේ තුළින් මේ ළඟට තියෙන කාරණා තුළින් පටිච්චසමුපාදයේ අත්දකින්නට පුළුවන් තමයි මේ භූමිය තුළදීම ඒ තුන ඒ පරිත්‍ය සම්පාද ගන්නන්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම தත්ත්වය දකින්නට පුළුවන් අප කියන උත්තරයට අනුකූලව හරියට කටයුතු කළොත් මේ භූමිය තුලදීම සංස්කාර නිරෝධය දකින්න මේ ජීවන අවබෝධ කරගන්නට පුළුවන්. ඒක නිසා දැන් කවුරුත් විනාඩි 5ක් භාවනාවේ නිරත වෙන්න මේ ආනාපානසති භාවනාව කරන අය සීතිපත් සංවේදී සුඛපත් සංවේදී කියන අවස්ථා දෙකම කවරක් හෝ ඇති කරගන්න මම සීතියක් දක්වන ආස්වාද ප්‍රසආස භාවනාවේ නිරත වෙන අය එහෙම නැත්නම් පුතේ අත්දැකීම් ආස්වාද ප්‍රාසාද භාවනාවේ නිරත වෙනවායි කියන අදිස්ථානයේ පෙරපු කරගෙන මූලික කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවට සිත යොමු කරලා ඒ සීති සුඛත්වයේ අත්දැකීම එන අනිතිකේ සමන්ත පුළුවන් පරිදි තරමක් කෝවිත සමාධිමත් කරගන්න ඉදිරියට කියන ධර්ම සමාධිමත් සිතකින් ඇති වෙන නිසා කවුරුත් විනාඩි 5ක් දැන් භාවනාවක නිරත වෙන්නේ ඒ සමාධිමත් වීම මේකෙන් පවස්තාවන යමින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න නැවතත් ඉතිරිවෙනවා. දැන් අපි දීපටිසමයේදී අසසස්සාමී සිත්ති දීපටිසමයේදී පස්සසස්සාමී සිත්ති කියන කෝ සුඛපටිසමයේදී පස්සසස්සාමී සිත්ති සුඛපටිසමයේදී පස්සසස්සාමී සිත්ති කියන දෙකෙන් එකකුයි අද්දක දෙකම වෙලා ඉන්නේ. අපේ සිතේ මේ නාමයේ ප්‍රීතිය දැනෙනවා එහෙම නැත්නම් සුඛය දැනෙනවා දැන් කල්පනා කරන්න මේ සුඛය මගේ ආත්මය කියලා මේ සුඛය මගේ ආත්මයයි දැන් මේ සුඛය දෙසම බලාගෙන ආස්වාද ප්‍රසආස කරන්න මේ සුඛය අනිත්‍යයට යන හැටි දකින්න ඒ සුඛේ ආස්වාද හැල්ලකින් පවතින සුඛේ ආස්වාද හැල්ලදී කියනවා ආස්වාදයේ මුල සුඛේක නැදති නෑ නැදති දුන සුඛේ අගට නෑ මේ සුඛේ ආත්මය මගේ ආත්මය කියලා අපි ගත්තා මේ සුඛේ නැති නාමයේද ආත්මය නැති නැති නේද නිරන්තරයෙන් සුඛේ සම්පූර්ණ නිරුද්ධ වන ආත්මය සම්පූර්ණ නිරුද්ධ වෙනවා නේද එතකොට සුඛය ආත්මයක් කියලා ගන්නට දෙයක් නැති දෙයක්. කිසි ආත්මයක් ගන්නට කියලා දෙයක් නැහැ. එතකොට මගේ ආත්මය මේ සුඛ වේදනාව විඳිනවා කියලා දැන් හිතන්නේ සුඛ වේදනාවක් විඳින්නේ ආත්මේ මේ විදිහේ ඔක්කොම නැති ඥාන මලස්නක් බවට මේ ශරීරයේ පත්වනාන අපරේෂණ කරන්නේ කිහිණක් කළානම් දේශනා ඔක්කොම දෙන්නේ නැති ඥාත පස්සේ අර විදින ආත්මයේ මොකද වෙන්නේ ඒකත් නැති යනවා එතකොට සුඛ වේදනාව ආත්මය කියලා ගන්න එකත් වැරදි. මගේ ආත්මය සුඛයක් විඳිනවා කියන එකත් වැරදි. දැන් කල්පනා කරන්න මගේ ආත්මය සුඛ දුක් නොදින්නේ නැති දෙයක් කියලා. කිසිම දෙයක් නැතුව ගිය සිහි නැති කරපු නැත්නම් සිහිනදී ඇදෙවිච්ච කෙනෙක් තුළ කවර සංඥාවක් තිබේද මොන ආඥාවක්ද එතකොට මේ වේදනාවේ කුයි ආකාරයෙන් බැලුවත් ආඥාවක් ගන්නට නැහැ අනිත්‍ය කියන ධර්මයක් මේ වේදනාව ඇතිවෙච්ච ආකාරය දැන් බලමු ආස්වාස ප්‍රාස්වාස සුඛං කරුණා ශරීරය තුළ ගමන් කරනවා ඒක තුනේ දැනීමක් ඇති වෙනවා ඒ දැනීම තුනේ සුඛ වේදනාවක් අපට ඇති කළා මොකද්ද මේ පක්ෂපක්ෂය වේදනා උත්සබ්ද රූපයේ ආස්වාස ප්‍රස්වාස කය කායායතනය ජීවිතයේ ගතිම කාය විඥානයේ දැනීම ඒ නිසා මෙන්න සුඛයක් දැනෙනවා සුඛ වේදනාවක් දැන් බලන්න පස්සේ වන සුඛ වේදනාව ඇති වෙන ආකාරය පස්සේ නැත්නම් මොන වේදනාව එකක්වත් නැහැ දැන් මේ සමාධියක් තිබුණ මෙන්න ආස්වාස කියලා ආස්වාස සාපදේශ යොමු කරන්නේ මෙන්න ආස්වාද ප්‍රාස්වාද වදින කය කියා කය දෙකේ මානසිකාරය යොමු කරන්න මෙන්න ඒ තුලින් ජනිත වෙන විඥානය කියා ඒ දෙසට දැන් මානසිකාරය යොමු කරන්න ඒ තුලින් ජනිත වූ වේදනාව සුඛ වේදනාව විඥාන කියලා ඒ දෙස සිතින් බලන්න දැන් සුඛය විඥානයක් හයත් ආස්වාද ප්‍රාස්වාද හතරක් හතර පැත්තට අයින් කරන්නේ. නැත්නම් මොනවද කියන්නේ? හිස් ස්වરૂපයක්, හිස් නැති ස්වરૂපයක්. ආත්මය කියලා ගන්න තියෙන්නේ උන්න ඒ හිස් ස්වરૂපයේ පමණයි ඒ දැනෙන දතිය පමණයි මේ මොහොතේ. මේක අමගේ ආත්මය. මේක තව මොහොතකින් නැති වෙනවා ඒ නැති වෙනකොටම මේක අනිත්‍යයට යනවා අනිත්‍යයට යනකොටම මගේ ආත්මයක් නැති ගිනි නිරුද්ධ වෙනවා මේ සත්‍ය අවබෝධය තුන නැවත නැවත මෙන්න ආස්වාද ප්‍රසආස මෙන්න කය මෙන්න විඥානය මෙන්න ඒ තුළින් ඇතිවෙච්ච සුඛ වේදනාව කියලා ඒ හතර වෙන් කරන්න නැත තියෙන ශූන්‍යතාවයේ සිස් බව දකින්න මේකත් අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මයක් කියලා දැනගෙන ඉන්න ඒ සිස් බව නිරුද්ධ වෙනවා. එසේ නොවනම් నేను ఈ దానా ఏకాంతమే ఒక శాస్త్రచార్య నిశాచార్య తన శిష్యులకు శాస్త్రార్ధమైనటువంటి జ్ఞాన శాంతిని ప్రదనేస్తారు. ఇటుకొచ్చిన వీయన చిత్తకత్వం ఉంది. ఉండాయి ఏక ఆశీర్వాద కావనే సమయ సమన్నే ఇక్కడ దదిరేటి ఆప్యం. దెన නැවත සුඛ වේදනාව දිහා බලන්න මෙන්න සුඛ වේදනාව විකත තියෙන කලින්ම දෙස දැන් බලන්න මට ඒක කැමැත්තක් තියෙනවා ඒක නිදීමට කැමැත්ත ආසාවක් මෙන්න සුඛ වේදනාව මෙන්න ඒක දැකේ ඒකට තියෙන කලින්ම කියලා ඒ දෙකෙන් කරන්න සුඛ වේදනාව වෙනම ධර්මයක් සුඛ වේදනාවට එළඹෙන වෙනම ධර්මයක් දැන් අර කලින් කියපු කරුණ ටික නැවතත් ප්‍රගුණ කරනවා මෙන්න ආස්වාස පසකට දාන්න මෙන්න කය තම පසකට මෙන්න විඥානිය මේක නිසා ඇතිවෙච්ච වේදනාව මෙන්න ඒ තුලින් ඇතිවෙච්ච සංඥාව මෙන්න කියලා ඒ කොටස් ඔක්කොම ඈතට විසිකර ගන්නවද බලන්න හිතට හිස් රූපයක් හිතේ ශූන්‍යතාවය දැන් තේනවා අපිට මේ ශූන්‍යතාවයත් අර කලින් කිව්වා වගේම අනිත්‍යයි අනාත්මයි. මේක සංස්කාරයක් ඒ සංස්කාරයක් නැති නිවන ශාන්තයි. මෙහිදී නිවන හිතට අරමුණන්නට පුළුවන්. හොඳයි ඒක අත්දැක්කත් උන් දැක්කත් ඊළඟ වීඩියෝ ගන්න. දැන් සුඛ වේදනාව බලනවා ඒක තියෙන ඇලීම බලනවා මේ ඇලීමට වැඳීමක් තිබෙනවා මොකද්ද ඒක දැන් සුඛ වේදනාවේ කොමනමගේ කියලා එතන සිටින්න එහෙම නැත්නම් සුඛ වේදනාවම අල්ලාගෙන සිටින අල්ලා ගැනීමක් හැබැයි මේක දිනු ප්‍රඥා අසක් නැති කෙනෙකුට බලන්නට බෑ. විදර්ශනා දිනු නැති කෙනෙකුට මේක තේරුම් ගන්න දැන් සුඛ වේදනා පසකට දාන්න ඒක දැන සංඥාවෙන් නෙවෙයි කියලා ඒක පසකට දාන්න මේක අයිනෙන් තියෙන උපාදානයේ අල්ලාහට නිසිකින පසකට දාන්න නැති සිදුනේ කුමක්ද ඔක්කොම සිටිසිස් බවක් ඊහිස් බවක් අනිත්‍ය අනාත්ම සංස්කාර මාත්‍රයක් නිරස්ත නිෂ්පදයක් ශූන්‍ය දෙයක් වැඩක් නැති දෙයක් ඵලයති දෙයක් මේ සංස්කාරයක් නැති නිවන ශාන්තයි නිරතුරුයි නිදී සිටේ නිවන සිංහන්නට පුළුවන් නිදී අපිට චතුරාර්ය සත්‍යම තේරෙනවා ආශ්‍රාස ප්‍රසාරයි කය ඒ නැතින වේදනාව දුක්ඛ සත්‍යය ඒ වේදනාවට තියෙන ආශාව සමුදේ ශක්තිය ඒක අල්ලාගෙන තිබුණු ග්‍රහණය සමුදේ ශක්තිය මේවා මැද තියෙන ශිෂ්ට රූපය ඒවා අනිත්‍ය අනාත්මය කියන්නේ මාර්ග ශක්තිය ඒ අනිත්‍ය අනාත්මය කියන මාර්ග ශක්තිය තුළින් ඒ සියලුම සංස්කාර නිල යන සත්‍යය නිරෝධ ශක්තිය චතුරාර්ය සත්‍යයට දීමක් නෙවෙයි ඒක උනාට හෝ නොඋනාට කමන්නේ ඊළඟ අධීරයකට අපි යමු මේවා පසු ප්‍රගුණ කරන්න. එතකොට උපාදාන පත්‍ය බහූ මේ අපි අල්ලාගත් නිසා මේක නැවත නැවත මේ වේදනාව විඳින්නට අපි ඇලුම් කරනවා ඒකට කටයුතු කරනවා මේ නැවත නැවත ආශ්වාස ප්‍රශ්වාස කරමින් නැවත නැවත සුඛ වේදනාව ඇති කර ගන්න ආකාරයේ විශේෂණ මේක තමයි කර්ම භව. නැවතත් සම්ශේම සුඛ වේදනාවත් සංනාවත් උපාදානයත් කර්ම භවත් වෙන කරන්නේ. නැද තියෙන ශූන්‍යතාවයේ තිරසීම ත්‍රිලක්ෂණයේ ළඟම සංස්කාර නිරෝධිය දක්වනවා. නිදී චිතට නිවන පිණිය යන්නට පුළුවන්. ඊළඟ අධ්‍යයනයට අපි යමු බහපත්‍ය ජාති දැන් ටිකක් සමාධිමත් මනසින් යුතුව අවුරුදු 10 වයසේ තමා සිටියේ කිසි හැකියාවක් කරන්නේ. ඔන්න අවුරුදු 10 ළමයි. ඔන්න දැන් අවුරුදු 5යි නම් වයස අවුරුදු 4යි 3යි 2යි අවුරුද්දයි දැන් මගේ වයස මාස 10යි 9යි 8යි 7යි 6යි 2යි 2යි සමාන 2යි සමානයි ඉපදිච්චි එකට සෑගහන මල් මෝත්‍ර දෙවිදින් ඇති අශෝසි මල්ලක ඔබලගත්තු රූපය දැන් පෙනේ දහජරාව වැක්කිරෙනවා වක්කඩයක් ලැබුවා සී. දැන් මාස 10යි බඩගිනිට යන්නේ 8යි 7යි 6යි 3යි 2යි 1යි මාසයයි මාස භාගයයි සතියයි අවශ්‍යයි ප්‍රතිසංගිය සිත්ය බාහංග සිතට දැන්පත් වීම දැන් අපි ගැඹුරු ආගාධ ලෝකයක කිසිවක් ලෝකේ නෑ මා කියන සද්දේ ඇහෙනවා මෝහණයකට විලාශයක් බාහංග සිත තියෙනවා දැන් බලන්න අම්මගේ සහ තාත්තාගේ සහ කුටස් මේ බහාන සිටට එක්කෙනා. පසුකින් මවගේ වේවා අනිත් වශයෙන් යාගේ සහ කුටස්. අනිත් වශයෙන් අපගේ විඥානය. මේ තුන සංකප්පට යවන්නේ. සියලුම රූප නීති ඈත නොපෙනී ගොස් හිත අහසේ පාවෙනා බඳු විශ්ව රූපයක් දැන් උද්ගත වෙනවා ඇති මිනිස් ස්වરૂපයක් ඒ කාන්තේන නම මගේ කියලා ගන්න තියෙන්නේ මිනිස් ස්වરૂපය පමණයි මේක නිරන්තරයෙන් පවතින එකක් නෙවෙයි අනිත්‍යයට යනවා අනිත්‍ය ඥානකොට මිනිස් ස්වરૂපය මම නම් මගේ බවත් නැත්තටම නැති නිදුක්ති යනවා නිවෙනවා මේක අනිත්‍යයි මේක අනාත්මයි මේක සංස්කාරයක් මේ සංස්කාර උත්කම නිරුද්ධ වෙච්ච නිවනමයි සාන්තිය මේදී අපේ සිිතට අරමුණු වන්නේ නිවනයි. දැන් විඥාන පත්‍ය නාම රූපං මෙන්න කාමත්ම ගැඹුරු තැනට බහින අවස්ථාව පාතාල ලෝකයේ ගැඹීරම අවස්ථාව. බවාංගසිත පසකින් දකින්න ඒ ගතිමූලයේ මේ සිටින් එතකොට අර භගවානක සිත නිසා මේ නාමයේ පවතිනවා විඥාන පස්‍යා නාමයි. මේ භගවානක සිත නිසා මේ ශරීරයේ කූඩුවේ මේ මහා අඩි හයක් විතර තියෙන කූඩුව පවතිනවා භගවානක සිත් පරම්පරාව පවතින නිසා මේ විඥාන පස්‍යා රූපන්නේ පැත්තෙන් රූප කොට පැත්තකට වීශි කරලා දාන්න පටවි ආකෝ සීඝ්‍ර වායු සහසහතර සත්‍ය කුද්දලිය කොහෙද මම මගේ කොහෙද ආත්ම කොහෙද ගෑන කොහෙද මිනිස් කොහෙද නැහී සංඝාත මාත්‍ර බාහිර ධාතු වලට මේ ධාතු ගොඩක් ඒකම වැඩක් නැහැ පැත්තකට දාන්න විඥානයේ තියෙන රූප කොට දැන් මේක දකින්න සිට ඥාන මාත්‍රයක් දෙන්නේ මාත්‍රයක් ඇතිලා නැති වෙන හරයක් නැති ස්ථාරයක් නැති නිසරු අක්තිය දෙයක් අස්ථාර දෙයක් පිච්ච දෙයක් පහත් දෙයක් සංස්කාරයක් දුක්ඛයක් මේකත් පැත්තකට දාන්න භවාංගිකත් පැත්තකට දාන්න භවාංගික මේ දත්ත විඥානයේ සූපබුද ඉතාමත්ම ගැඹුරු සමාධියක් සියල්ලම නොපෙනී ගිය සංස්කාර ශූන්‍යත් එක්ක ශූන්‍යත්වයක් පිරී ගිය සත්‍යයක් මෙන්න මේ කිස් බව අනිත්‍යය අනාත්මයක්ය මනෝමයයේ නැති යන ධර්මය මේ සංස්කාරයක් නැති නිවනම හොදයි මෙහිදී අපේ සිතට දෝෂ කරවන්නේ කියන්නේ අසංකත නිර්වාණ භාවයයි නොවේ. ඒක තුනනාව නොතුනනාව කමන්නේ ඊළඟට දැන් බලන්නේ නාම රූප පත්‍ය පස්සෝ දැන් මේ සද්දේ කණේ වැඩිලා සද්දේ වෙන දෙයක් කන වෙන දෙයක් මේ තුලින් ඇති වෙන විඥානයේ වෙන දෙයක් සත්‍යයේ පැත්තට දාන ඕන විඥානයේ පැත්තට දාන ඕන කන පැත්තට දාන සිතුම් ගැඹුරු සමාධියක් සිතුම් මේ වගේම යන සායතන එහේ වෙනම දෙයක් කොහොමද දැන් අපේ ඇස් පියාගෙන දූපු කියන්නේ ඒක නිකන් නැවිච්චි දෙයක් ඇහැ ඉදිරියට නෑ දැන්. ඇහැ තියෙන බව අපි දන්නේ නෑ. රූප පේන්නේ නැත්නම් එහි නැති කවර වැඩක්ද? අපි ඒක දුක දෙයක් නෙවෙයි, නිරස්තක දෙයක්, කිස් දෙයක් මම මගේ කියලා දන්නට නැති දෙයක්. ඒකේ වටිනාකම තියෙන්නේ බාහිර රූපයක් ඇහි ගැටීම පමණයි. සිදුවන පමණයි මේ කිස් දෙය සත්‍යකට කලවදාන්නේ. නාසය ගැන කියන බවක් දන්නේ ගඳ සුවඳ දැනෙන්නේ නැත්නම් ඒකෙන් ඇති වැඩක් නෑ නාසය අයින් කරනවා රූපය ඒකත් ජීව ගැන කියන බව දන්නේ නැහැ අයේ සමහර කොටස් අපිට තේරෙන්නේ නැහැ කියන බව දන්නේ නැහැ මේ කොම රූප එහෙකන නාසය දිය ශරීරය හඳුනා නාම රූප නිසා මේ රූපය දැන් මේ දැනෙන සිත නාමය නාම රූප පත්‍ය නාම රූපං මෙන්න නාමය කියලා ඒකත් මෙන්න රූපය කියලා දෙකකට දෙක දාන්න. නැදේ හිස් බව දකින්න මේ හිස් බවත් අනිත්‍ය අනාත්ම දුක්ඛ ධර්ම සංස්කාර ධර්ම සීල සංස්කාර නිරෝධෝ නිවන අවශ්‍යයි. අපි පටන් ගත්තී මෙන්න මෙතනින් කයි පොත්සබ්ද ආස්වාද ප්‍රසආද වෙදිලා විඥානය ඇතිලා ඒ තුළින් වේදනාව ඇති වෙච්ච ආකාරයෙන් මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ අපේ සංකාණී තුළ මේ කරපෙන ආකාරය මෙතෙන්දී අපි දැක්කා ඒයි අනිත්‍යතාවය දැක්කා ඒ තුළින් ඇති වෙන අනාත්මය දැක්කා අනාත්මය තුළින් සංස්කාර නිරෝධය දැක්කා මේ දකින්න කොට අපි චතුරාර්ය සත්‍යය අවබෝධ කළා අර මා කලින් කිව්වා අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සංස්කාර නිරෝධය අපගේ භාවනාව තුළ අත්දැකීමයි මුතුන්වත් අය දැන් ළමයා මාදා විලාවේ දැන් ඇති මේ පටිච්චසමුප්පාද චක්‍රයේ කවිතන ආකාරය තවත් ආකාර ආශ්‍රිතින් අපිට භාවනාවට නගන්න පුළුවන් මේ මා ප්‍රකාශ කළේ උත්සාහකාරයක් පමණයි. තව කෙනෙකුට අවශ්‍ය නම් මේ මේක ආපස්සට ගමන් කරලා බලන්නට පුළුවන් මේ වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද? අයින් ස්පර්ශය නැති වෙන නිසා, කය කුමක් නිසා ඇති වුණාද? ඒ ආදී වශයෙන් පස්සට ගමන් කරන්නට පුළුවන්. පස්සට ගමන් කරලා නැවත නැගිටින්නට පුළුවන්. ඒවා ඔක්කොම විස්තර කියන අවශ්‍ය නැහැ. හොඳයි මේ තුන්හත් මේ මොහොතේ සිට විනාඩි අද සබාගම් දානකේ නේ. ඈ 10 කාලෙට අපි පන්තියේ නවත්තමු. මොකද අද හොඳ දවසක් බහනා කරගන්න. ඒක නිසා මේ පින්වත් මේ මොහොතේම පූර්ව කුටි කියන කිසිවක් අවශ්‍ය නැහැ. මේ ධම්මයේ පිට යොමු කරගෙන සිටින නිසා සිත සමාධිමත් ස්වરૂපයක් දැනටමත් උද්ගතී ඇති මේ භාවනාවක දැන් සමාකර අලපුරුදු භාවනාවක නිරත ගන්න ඒ භාවනාව තුළින් මේ පින්වත් ඇයට අදාළම මේ භූමිය තුළදීම අනිත්‍ය දුක් අස්කාරයන්ගේ ඒ ත්‍රිලක්ෂණය මැනවින් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන්නා වූ අමා මහ නිවන සැනසීමට ඒකාන්ත වශයෙන්ම වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි මහා කරුණාවෙන් යුතුව ආශිර්වාද කරනවා. මේ කතාව කවුරු සමහර නැසාව දානවේ මොකද මේ භූමික පිටින් කියන්නේ මෙතන පිටු කින්නතියක් අභිෂේ විචාර සමාන්තාවකට භාවනාව කරන්නේ අමාරුලා පස්සේ අමාරු සැදෙන පසු වේදනාව අදින සාමාන්‍යයෙන් කිසි වේදනාවක් තිබුණා. ඒ අදින වේදනාව අපකටලා උතුරකටලා හේතුට ප්‍රතිසන්නියක් වශයෙන් අපි පූර්ව කුසු වෙනස් කරලා ඒකට ප්‍රකාශ කරනවා. අපේ සමතෝසයි දීපක් මීඩියට ඇවිල්ලා ප්‍රකාශ කළා ඒ ජීවන වේදනා නැති කරගෙන යන්නෙකට භවනා කරනවා. මේ කතාව කියන්නේ මේකයි මේ සිංහස්තයේදී පෞද්ගලික වශයෙන් දැකන තියෙනවා නම් භවනාවේ අත්දකින ඒ දැකීමට අනුකූල වන පරිදි අපි මේ පොත පොත් කියන අත්දැකීම. පොදු වශයෙන් කියන එකක් අපි මේ කතා කරන්නේ පූර්ව කුසි කියනවා කිය. නමුත් පෞද්ගලික වශයෙන් මේ කරන පූර්ව කුසියෙන් වෙනස් කරගන්නට අපිට සිදුවෙනවා. මේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මේකදී කියන බුද්ධානුස්සති මෙත්තා අතුරු වන්නානුස්සති කියන සතර සම්පන්න භාවනාව පූර්ව කුසි වශයෙන් කිරීමට නම් මේ එක භාවනාවක් සතිදානක් හෝ මාස දානක් තුළ මේ භාවනාව කරමින් ප්‍රගුණ කරලා ඒ ඉස්හාම ප්‍රගුණ කොටස අර පූර්ණ කුත්‍ය අවස්ථාවේදී අත්දකිනවා. ඒකයි මේක. ඒකනික චරිතයේ අනුව මේ පූර්ණ කුත්‍ය වෙනස් කරගන්න ඕනේ. මම කිසිම කොහොමද අපිට පරපාරට කළා. ස්වාමීන් මට නම් උතරම උතරම වාදිය කියන මේ රාග සත්‍යයක්. මේ කොහොමද තමයි තමන්ගේ හදවතින් දන්නවා තමන් කියන විදන්තයෙන් වාග්ය ජනිත වන බුද්ධිය දෙස්කුත්තරතාවක් කියලා. එහෙමනම් ඒ අය විශේෂයෙන්ම විදිකුල් භාවනාවට දෙක අවධානයක් යොමු කරන්න ඕන. මේක අමතරව අර මොනවානේ දස අසුබ ඒ දස අසුබෙන් එකක් නිමා කරන්න ඕන. ඊට අමතරව සතිදාන බවස්ථාන අර ශ්‍රාවක මනස්කාරයක් පවස්තන. අටවි ආපෝතේ දෝවාන මේ පූර්ව මුත්‍ය අවස්ථාවේ කමේදී මේ කොටස් වෙනවා වාග්ය අධික මුත්‍යයන් යම් විදිහක සමන් තුළ නිරන්තරයෙන් දෝෂේ ජනිත වන බුද්ධලයක් පුද්ගලයා සමාන තමා නිරන්තරයෙන් සුදුසු කාරණයකට උනත් දෝෂේ ඇවිස්සනවා නම් ඔහු වැඩි ප්‍රකාරයක් මෛත්‍රියට කාර්යය දඟ කරන්න ඕන නම් මේක අමතරව. සමන්ත දීශේ ජනිත කරන දේශාගත තරහපුත්‍රයන් දෙහිපුර සිටින පුද්ගලයන් සිටිනවා නම් ඔහු විසින් උපේක්ෂා භාවනාව කරන්නට වෙනවා. උපේක්ෂා භාවනාව කරන්නට බෑ මොකද අර කලින්කෝ මුස්සාන් නිසා කරුණා කියන භාවනා කියන තුනෙන් ධ්‍යානය නැතුව කියලා විසුමාදී මහා කයින් කියන නිසා මේ තුනත් අය බය වෙන්නට එපා මේ උපේක්ෂා භාවනාව කරන්න බෑ කියලා. මේ කර්ම දායාද කුසීන සත්‍යයන් සිටින බව සිතලා ඉන්ද්‍රිය කන්නේ උන්ට තමන්ගේ කර්ම තමන්ට තමන් කරන කන්නේ විපාක තමන් තමයි කියලා හිතලා අර සතිප සංඥාව දුකිනෙමෙත මේ උපේක්ෂා භාවනාව මහෝපකාරී වෙන නිසා දේශාගත චරිතයන්ගේ බුද්ධ ධර්මපත්‍යයන් විසින් ඕරක පිළිසින අර සිය කර්ම සේක භාවනාවක් කියන්නේ ඒක තමයි අනිත්‍ය වශයෙන් ඉලක්කයෙන් ඊර්ෂ්‍යා කියන දෙයක් තිබෙනවා නම් එන්නේ කියන්නේ මුදිතා භාවනාව තමයි කරන්නේ. ඊළඟට සමාමයේ සියලුම තමන්ගේ දුකසොන් කෙරී නෑදෑයන් කෙරී වස්තු දෙයි ඇවිල්ලා සිටින පුද්ගලයන් නම් ඕනෑවට වැඩියෙන් සිටින පුද්ගලයන් නම් ඔවුන් විසින් මරණානුස්සති භාවනාව නිරන්තරයෙන් වැඩෙනවා. වැඩිපුර කරන්නේ තෝරන පුරුදු මනෝමනස්ක භාවනා කරන සියලුම දේවල් අපට අත්හැරලා දාන්න යනවා කියන අවබෝධය උන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙන්න ඕනේ. මේක අමතරව ඕනිසෙන් අනිත්‍ය සංඥාව දිනනවා. ඊළඟට ශ්‍රද්ධාව අධික පුද්ගලයන් බුද්ධානුස්සති භාවනාව වඩන්නට ඕන. බුද්ධානුස්සති භාවනාවත් සමගම සම්මුති සම්පජන්ගේ ලැබුණ ආකාරයෙන් අරතියක අනිත් භාවනා මානසිකාරයෙන් යොමු කරන්නට සිදුවෙනවා. ඒ කියන්නේ අඥාන මුතුලා මෛත්‍රිය කරන්න දුන ප්‍රඥාව මුතුලා පිටු දාන්න දුන ප්‍රඥාව මුතුලා මරණයෙන් ගන්නේ ප්‍රඥාව මුතුලා මුතුලා කරන්න ඕනේ. ඒක ශ්‍රද්ධාව අපට ඒකම ලොකුවට දිනනට ඒක අනිත්‍යකර ධර්මයක් බවට පත් වෙනවා ප්‍රඥාව දිනුනේ නැත්නම් අන්න ඒ සත්‍යය මඟහර ගැනීමට ප්‍රඥාව දිනුන ආකාරයෙන් පූර්වකෘතිකාදී වෙනස් කරන්නට සිදුවෙනවා. මේවා සාමාන්‍ය වශයෙන් දැනගතිය කරනවා. ඒක නිසා මේ දිනවත් අයගේ පෞද්ගලික ගැටලුවක් තියෙන නම් භාවනාව ගැන ඒකට අනුකූලව පූර්වකෘතිකාවක් අපිට වෙනස් කරලා කරන්න පුළුවන්. මේ තම තමන්ම තීරණය කර ගන්න තමන්ගේ චරිතය තමන්ගේ හදවත ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඒකට සුදුසු අන්දමින් මම කොහොමද පෝරපත්ති කරන්නේ කියන එක තමාම තීරණය කරගන්න. ඒක අපිට කරන්න බෑ කතා බහ කරන්න ඕනේ. ඒක නිසා දැන් අප පෝරපත්ති මෙතන මාත්මක උපුන්නට ලබා කියවන්න මා සූදානම් වෙනවා. ඊළඟ භාවනාව මම කරන්නේ වෙන කෙනෙකුට කරනවා. අටපාඩම් කරන භාවනාවක් මෙතන සිදුවන්නේ නැහැ. බාහිර වචන වලට අපි අවබෝධය බාර කරන්නේ. අවබෝධය දැන් සමාජයේ සැලවට තුමුන සමම අත්දැකීමට ඕන ආකාරයක්. ඒක නිසා ඒ කරන ආකාරය මම කියන්නම්. මට කරන්න පුළුවන් කරවන්න පුළුවන්. ඒ ඉලක්කයට සුදුසුමයි නිසා. බුදුරජාණන් වහන්සේට නමස්කාර පාඨය කියලා බුදුගුණ සිහි කරලා දහම් ගුණ සිහි කරලා සංගුණ සිහි කරලා මඩ වේලාවක් ඉතින් සරපීඩේ සමාදන් වෙන නැත්නම් සීල සමාදානයක් වෙනවා දැන් මේ තවත් ඉන්නේ සීල සමාදන් වෙනවා ඒ සීතල සීත රත්නත්‍රයේ මාගේ කයින් හෝ සිතින් හෝ වචනෙන් හෝ අතීත සංස්කාරයේ පටන් මේ මොහොත දක්වා යම් පාස්කරක සිටිනම් ඒ සියලුම වැඩිවෙත සියලුම බුදුරජාණන් වහන්සේලා මම සමාව අයිතිනේ සියලුම බුදු පියාණන් වහන්සේලා මහන්තලේ අනුසම්පාදයෙන් මට සමාවන් සෝවා කියලා සමාව ගන්නවා. සියලුම පටි බුදු පියාණන් වහන්සේලාගෙන සමාව ගන්න අත්‍යාගේ බුද්ධ ධර්ම රත්නයේ පිටින සමාව ගන්න සංඝ රත්නයේ පිටින සමාව ගන්න. මේ පස්ව ආර්යයන් සහ ධ්‍යානලාභීන් සිදුවන වැඩ දුරටත් සමාව ගන්න. ඊට පස්සේ බුද්ධානුස්සති භාවනාව ටිකක් කරන්න බුද්ධානුස්සති භාවනාව මම කලින් ටිකක් විස්තර කළා ඉතින් Tamanda ප්‍රගුණ ආකාරයෙන් බුද්ධානුස්සති භාවනාව කරන්න කිසිදු දාතාවක් ඇතුළත් ගන්න ඕනේ එහෙමත් නැත්නම් බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ සීකර කරන්න යන්න ප්‍රධානත් නෙවෙයි හරි මහත් සම්මත වැඩි ඒකත් කියනවා සාමාන්‍ය බුදුගුණ පාඩ එකක් උත්තර කරනවා අදාළ ගුණය ගැන සම්මා සංකල්ප ගුණය ගැන විද්‍යාචාර සම්පන්න ගුණ ආදී ගුණ ගැන එකක් සිදු කරනවා. ඊට පස්ව සුගත ආදී ගුණ සීතල ඒ බුදුගුණ සීතල ඊට පස්ව මෛත්‍රී භාවනාවට ප්‍රතිපෝම කරන්නේ ඒ මෛත්‍රී භාවනාව කරන ආකාරය නියම ආකාරයෙන් දෙනවා දේශනාවට අපි කරන්නම් මේ විශ්වලත් අපි කොටසක් තුනක් හඳුන්වා දුන්නා සියලුම සත්‍යයන් කොහොමද පතුරවන්නේ මේ සාධක පතුරවීම. මේක පසුව අසුබ භාවනාව කරන්න හැබැයි අර කිරව වගේ අත්දීමක් කායේ කේශාලෝමාන කාර්මනිකාකතෝ සතිවදන්තාන කාලෝමා කේශා කියලා අදින් මුල මුලකන් මුලින්ද සත්‍යයනා කරන ක්‍රමෙදි කියනවා. මේක වඩා තමන්ගේ ඇගේ තමයි ප්‍රත්‍යක්ෂ වශයෙන් තියෙන පිළිතුරු කොටස් හොයකලා මේ පිළිතුරු කොටස් වලින් ශරීරයේ පිළිපැදිය ආකාරයේ අත්දැකීම. ඊට පස්සේ තමා මනමියක් බවට පත් වෙනා නිමිති නිමිතියක් තුළ සිටින ආකාරයේ සිටින අවබෝධය මේ දෙක බලමින් අනිත්‍යව සංකාර ආදී වශයෙන් ධාතාවක් අධ්‍යයනය කරන සත්‍යයනා කරන පසු කරන ඒකත් අසාසා මේ ජීවිතයේ අනිත්‍ය බව මරණය මුක්තිය බව සිතක් කරන්නේ. මේක පස්සේ සියලුම දේවල් සිටින් අයින් කරලා මරණය කියන්නේ මහත්යෙන් සිදුවෙන නිසා දැන් මේ සියලුම දේවල් සිටින් අයින් කරනවා කියන හිතලා අරමුණට සිට සිටිනවා. ඒකයි කෝඩෙකුන් පිළිගෙන සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. දැන් දේවල් නම් කාල්ප පොන්න මොනයි ඒක නිසා නමුත් හතරක් පහළ වෙනම අදේ සෞභාග්‍යයක් මේ තුනත් අය භාවනා කරන්නේ මම කැමති ඉස්සරහම සුඛියේ වෙනවා කියන්නේ ඒක මට කියන්නේ නමුත් මේ තුනත් අය වෙනුවෙන් අපි මෙතන සයින් වෙලා මොකක්ද උපදෙස් ගැනීම දෙකෙන් කියන්නේ අපි අර හතරේ කාමරේ යනවා එහාට ගිහලා උපදෙස් ගන්න. ඒ භාගයකට පසු අපි ඇවිල්ලා අහන ප්‍රශ්න ටිකක් දීලා අපි මේ භාවනාව සම්පූර්ණ කරනවා. මේ වේදනාව නිමිති කරන්න ඕනේ ආස්වාද ප්‍රසාරේ නවත්තලා. මොකද අපි විදර්ශනා පාදකෝ ආනාපාන භාවනාවක් කරන්නේ ඒක නිසා ආනාපාන භාවනාව කියන්නේ කියනත් කරලා ඒ කුදුලක සත්‍යයෙන් පිටමෙන්න කරලා කුදුලකින් නිමිති කරන්නේ. හරි? එහෙම කියනවා අධිසනම් සති සම්පදන්නා වූ සුවය කියනවා.